ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සත්‍තා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාල වේලාව වේකකට පරිදි කරපතානේ මේ අවස්ථාවේදී ධර්ම දේශනාවක් සඳහායි මේක සඳහා කිසිම දෙයක් කරලා සාකච්ඡා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මේක පරම් විච්ඡවේ බික්ඛු දුක්ඛස්ස පහනා සුඛස්ස පහනා උපේක සෝනස්ස දෝනස්සානං සම්මා වික්ඛා සතිපාරිසුද්ධිං සාන උපසම්පත්ත විහෙරති කරු අපේ ස්වාමීන් වහන්සේ මෙන්න සත්‍තා පුරුෂාංගන පින්වත්නි අපිට පුරුෂාංගනාගේ අවශ්‍යතාවක් ලැබුණා ඒ සිටි අලෙන්න ඥානාරාම ඥානය අධ්‍යස්ථාන කරගෙන මේ අවස්ථාවෙන් ලැබෙන වැඩ පිළිවෙල වලදී අනිවාර්යයෙන්ම අපි කාලය වෙන් කරනවා දවසේ ධර්ම දේශනාව සඳහා මේ ධර්ම දේශනාව දේශනාවලියක් විදිහට සර්වඥ මහන්සිය විසින් දේශනා කරන ලද සූත්‍රයකට අනුව දේශනා කරන්නේ කොහොමදයි කියලා. දැන් අපි මේක ප්‍රතිවර කීපයකට කලින් සර්වඥ මහන්සිය විසින් දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ කියන කායගත සති සූත්‍රය තමයි අපි ඉස්සරහින් තියාගන්නේ. ඒකෝ මේ මධ්‍යම නිකායම කියන සූත්‍ර සංසන්දනය කළ බලනකොට මේ සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය මේ අපි තේරුම් අරගත්ත කායගත සති සූත්‍රයේ සම්මත සරල සමාන්තර ගැටයක් වෙන්නේ. ඒ වගේම තමයි සාන්තික බෞද්ධ අතර විශේෂයෙන්ම භාවනාවට ගැඹුරු වෙච්ච බෞද්ධ අතර භාවනීය ගරු ගරු භාවනීය සුමාරකත්වා කියනවා. නමුත් ඒක පිළිබඳව ඉච්ඡාම ගැඹුරු අවබෝධයක් නැහැ. ඉතින් නමුත් ඒ ආයත සතිය ආනපාන සතිය සතිපට්ඨානය බොහෝමත් ගැඹුරු පිටුපතවන දේවල් විදිහට සලකනවා ඒ නිසා ආත්මණේ ඔයගතාව සිද්ධ කරන සතිපට්ඨාන කුද්ධ අධ්‍යයන කිරීම පවා කොහොම ගන්නපටි කියක් විදිහට සලකනවා. ආනේ විදිහට තීරු අරගත්ත සූත්‍රතරේ භාවනීය සූත්‍රය තමයි ගර්භාවනීය සූත්‍රය තමයි මේ ආයගත සති සූත්‍රය. මේ කායගත සති සූත්‍රය සිංහල හෙළ භාෂාවට දාන කියන්නේ කාගියාති. කාය ගත සති කියන එක පිළිවාසාවෙන් කියන්නේ කාගියාති කියලා. කියන්නේ බොහොම මහන්සියට කියලා තිනවා මේ ඉංග්‍රීසි මූලවල මේක අරගෙන කියන්නේ. ඒකදී සාමාන්‍ය බෞද්ධයන් මේ කායගත සතියේ වශයෙන් අඳුරගෙන තියෙන්නේ මේ දිටිස්කෝ කාසවදී අයේක පස්තර බැලි. නමුත් මේ කායගත සතිය සූත්‍රය කියලා බලනකොට ඒක ජනප්‍රිය ජනප්‍රවාදයක ජන විඥානයේ ගියාට සර්වඥාන්ති ක්‍රම ආශ්‍රය පිටිනවා මේ කාය මුල් කරගෙන භාවනාවට බැස ගන්න හැටි. ඒකදී කියන ප්‍රායෝගික වටිනාකම තමයි මේ අයට දීවගේ භාවනා ආරම්භණය වශයෙන් ගැනීම, සත්‍ය පිහිටුවා ගැනීම මූල ස්ථානයක් වශයෙන් ගැනීම බොහෝම විප්ලවීය අදහස් දෙකක් එකක් තමයි දැනට අටහිර අවතිජ මේ ආර්ථික දිනුවක බෞද්ධ දිනුව විනා මේ රටවල් වල ඉන්න ඊට අනුවකට වැඩි මිනිසක් තමගේ කායයට වෛර කරනවා. දීගල හැඳ වෙනකන් විදිතෝම කරන්නේ තමන්ට තමන් වෛර කරගන්න එක. ඒ නිසා මේ ශරීරයට පුදුමාකාර කරදර කර ගන්නවා. මත්තන් පාවිච්චි කරනවා, මත්තු පාවිච්චි කරනවා, කුවාල කරගන්නවා. ඒක පිළිබඳව තියෙන අමානුෂික සම්බන්ධයක් ආයතන. තව සමහර මේක සම්නිෂ්ඨක කාමයට යන්ත්‍රයක් විදිහට ක්‍රමයට පාවිච්චි කරනවා. මේ කයම තමයි අත්කිරීම කාණ යෝගයේට ආනස කය කාණ යෝගයේට යොදවන්නේ. ඒකෙන් විභාගම ඇතිවම අනිකුත් ආගම්. ජීවිතේකමන ආගම් මේ කය කියලා කියන්නේ දිව්‍යනාස්ති විශේෂ නිර්මාණයක් නිසා ඒ කයට විග්‍රහයක කය පාවිච්චි කරනවා කියන එක දිව්‍යන්නේ විදුලිය යාමක් විදිහට කරනවා. මේ කය කපල කරලා බලන්න නරකයි විග්‍රහ කරලා බලන්න නරකයි අරමුණක් කරගන්න නරකයි මොකද ඒක සුවිශේෂී නිර්මාණයක් ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් විදිහට හරහා ඒක තමයි මනෝවිද්‍යාවේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා බවමන්නතර මතය මේක දේව නිර්මාණයක් කිසි කෙනෙකුට ඒක ඉඥාන් කිවිලි සකස් කිවිලි මේ කපල කරලා බැලියක් කරන්න ගියොත් නිර්මා අපේ යටකරන නිසහයක් කියනවා නමුත් සර්වඥාංශ අපේ කෞතුම සර්වඥාංශී ඉපදුනේ සමත වශයෙන් ශස්ත්‍රීය කවුලක ශස්ත්‍රීය කුලය කියලා කියන්නේ මේ කුලවාදයේ අනුව බ්‍රාහ්මණ කුලය අධිපත්‍ය කරගෙන හිටපු යුගයේ පෙරලලා පෙරලි කරලා ශස්ත්‍රීය කුලයේ නැගිටීමේ වැදගත් සම්පූර්ණ සර්වඥාංශී මේ ලෝකේ පාරමිතය ඒක කුලිය වශයෙන් සම්බන්ධයෙන් තෝරාගත්තේ ප්‍රාර්ථනා කුල ඉරිවිශස්ත්‍රී කියලා. එතකොට මේ ශස්ත්‍රියන්ගේ පාලන තන්ත්‍රයේ වෙලා සාහු වෙලා තිබුණා. ශස්ත්‍රියන්ට අත්‍යන්ත මේ අනුශාසනා කරන පුරෝහිත තනතුරු විතරයි ප්‍රාර්ථනායට පත්වනවා. මේක ඔක්කොම කරන්නේ ශස්ත්‍රිය. ඊට වැඩි සුවිශේෂත්වයක් තියෙනවා සර්වඥාගේ ශස්ත්‍රිය ක්‍රියේ කරන විතරක් නෙවෙයි. උන්වහන්සේ කිව්වා දීගේ අතහැරලා සාස්තුම දෙකක් අත්මාරපත් වෙනකොට සංගතනාඛ්‍යා සමන සමසමාර්ථකව මේ මහාවීර කියන නිකණ්ඨනාත පුත්‍ර කියන පුත්‍රයා සත්‍ය මොලේ අතහැරලා ගිහිල්ලා වෙන සත්‍යාත්ම අන්තිලාතර තව කෙනෙක් වඩපත්. ඉතින් මේක කියව ඒ යුගයේ ජීවි නිර්මාණයක කියලා අය නිමිතිල කලකන කතාවක් කරනවා. ඒක වෛර කරන කතාවක් නෙවෙයි. මේ අය විග්‍රහ කර ගැනීම. අය අනුව සත්‍ය ප්‍රවැත්ම කියලා කියන්නේ සම්පූර්ණ කතාවක්. ඒකෙදී මේ කායගත සත්‍ය සූත්‍රය පටන් අර ගන්නකොට කායක හිතියකල අනුගමනයේ කායක හිතියකල ඒ කාය පැවැත්ම සඳහා අනුගම දර්ශනය. කාය පැවැත්මට සජීවී කාය පැවැත්මට අවශ්‍ය කරන අනුගම දර්ශනය දක්වා ශික්ෂණය කරනවා. ඒක ණය වචන දෙක හිතනවා. සීල කරකවා. බයක් ඇති කරනවා. ඒ නිසා ආයත පළවෙනිම ජීවනයේදී ආනාපානසති කරනකොට ඉතාමතා කරන සීල කායක වාච දෙක තුන අතර කරනවා. සම්පජානම සයිස්කාරිකව අවිඥානිකව අචේතනිකව කියන ක්‍රියාවේදී බලා සිටීම තමයි කායගත සතිය කියන ප්‍රධානම අංගලයි. ඒක නිසා මේ කාය නලවන, මේ කාය ක්‍රියාත්මක කරන මේ මගේ කියන පුද්ගලයන් විනිශ්චය ගන්නවා. මම කිසිම හිතාවතාවක් නොකර සචේතනික යමක් නොකර සවිඥානික යමක් නොකර මේ කාය නිකම් උදාහරණ වගේ ජීවත්. ඒක දිහා විදකට වඩා අවදීකින් ඉන්නකට වඩා සතුටුමත් ඉන්නකට අප්‍රමාදීව බලන්න හිතුවොත් මේක මොනවද දැක ගන්න පුළුවන්. ඉතින් මේ බැලීමට අපි කියන්නේ දැන් ආයෙ වදින පාවිච්චි කරනවා මෙහෙම නොබලන වෙලාවෙ අපි පිට බලන්නේ මේ භගවතනාන් ගැන අතල බලන්නේ. ඔච්චරයි ඕක දෙන්නේ. විද්‍යාව කියලා කියන්නේ අංශ කරලා හොඳට පොඩ්ඩක් ගන්නත් හොඳ ඉක්මනට ශිල්පයක් තමයි භාවිතාවක්. අවතනා සුබනන්නේ ඊට වැඩි විදුලි ඊට වැඩි උදකම නඩල කලකලා වීදින කර වෙන්නන්න පුළුවන් ඉන්නේ හැටර ඩයිනමික් ඒක විද්‍යාඥයෙකුට අවශ්‍ය නම් යාගේ ශිල්පී දැනුම යාගේ තියෙන කරවලා ඒ අතර කරවගැනීමේ කිසිම කාර්යයක් මේ ජීවිතේ කරන්න පාඩක් ඉල්ලසනකට පත් කරගෙන තමගේ කායයේ හිත දාලා කිසිම දෙයක් හිතලා කරන්නේ නැතුව කියන්නේ නැතුව ඒකියා බලන විදිය විශාල ගමනක් සම්පූර්ණ ගමනක් කියන ආධ්‍යාත්මික ගමනක් කියන ඉතින් ඒක තමයි කායගතාවක් කියන ආධ්‍යාත්මික භාවනාවක් කියන්නේ ඉතින් ඒක තමයි ගහ පෙළ ගැහෙන කියනවා හොඳට කායක සුවේ සලසලා අහසින් වාඩි වෙනවා වාඩි වෙන විතරක් නෙවෙයි භාවනා කරන නමුත් මේ ආරම්භ කරනකොට කායගත සුභාවනාවේදී අරන් ඉන්න භූමියකට ශුන්‍යකාරයෙන් ගිහින් කය හොර කරපත් කරලා අනේ ආන්දෝනේ භාවනාවකෝ බලන්න කියලා දැන් කය සමීපෙත් තියෙනවා කය සමබරව තියෙනවා දැන් කය ලැහැලි ලේතු වෙක තියෙනවා එහෙම නැතුව මේක ධනපදේ ගැවුවා මේ ධන කරගෙන අසම බරව තියාගෙන සාදාප භාවනා කරගන්න මේකට හිත විවේක නැහැ ආයත සත්‍ය මේ දේ පවා තාමත් බරපතල දෙයක් භාවනා නොකරුවොත් කිසිම ඒ සඳහා ඇත්තක වාගන්න එක මහා බයලෝන සුදුයක් සීනික දෙකේ ඒ නිසා කෙලෙස් පැත්තකින් ඇත්තක වාගන්න එකක් බයලෝන ඉන්නත් ඇත්තට හිත යෙදුවට පස්සේ මේක නා අනිවාර්යයෙන්ම තමයි විතලා කරන කායික ක්‍රියා විතලා කරන වාචික ක්‍රියා නතර කරලා මේක බැලුවොත් මම දැන් මෙතන ඉන්නවා. මේ දකින්නේ මොන කාලෙම පොතට ආරම්භ. යාත්‍ත්‍න අත්දැකීම මොන කාලෙම කියන්න දෙන්නේ. ඕකම දැන් මෙතන ඉන්නවා මෙන්න මේකයි මම දකින්නේ මෙන්න මේකයි මට අත්දැකීම මෙහෙමයි කියලා කියලා ගන්න. ඒ කියන්නේ අපි භාෂාවයි අපි විවරය ඇහෙන්නේ බාහිර වාක්‍ය දේවල් විතර කරන්නේ. අර දාන්න ඇතුළට දාලා ගමන් ඕකම වට හිත කියනවා මෙන්න මේ දෙයක් අපිට මෙන්න මේ සාක්ෂිය කරගන්න. ඒ නිසාම භාවනා කරන කිසිමයි. භාවනා කරනවා දෙයක් කියලා කියාගන්න දෙයක් නැහැ. ඒ අනිකම මගේ දේවල් නෑ මනුෂ්‍ය කාර්යයක්. මොන භාෂාවකද දැක්කත් බෑ මම දැන් මේක කියනකොට ලබන අත්දැකීම කියන්නේ. ඉතින් මේක කියාගෙන වැඩි වේලාවක් කරගෙන ඉන්නකොට මේ මෙහෙවන්නේ නැති කයයි පැවැත්ම ජීවේ පැවැත්ම භවයේ පැවැත්ම උෂ්ණ කියන ජීවෝෂ්ණ කියන ශරීරයක භවයේ පැවැත්ම කරගෙන අඳුම ලක්ෂ තමයි උෂ්ණ ඒකයි කියනවා කාය සංස්කාර ඉතින් අපි උත්සාහ කරන්නේ කාය සංස්කාරයෙන් වැඩ කරන්න ඇරලා ඒක දිහා පිටකෙන කෙනෙක් බලාගෙන ඉන්නකොට අපිට ආනපන කියනවා ඊට පස්සේ ධර්මතනාංශයේ ඒක හරහා ආදීන ධර්මමනස්කාරයේ දෙකී සුදුක ඉදියාකට භාවනාව සම්පජන්‍ය භාවනාව ජීවිත ඔක්කොම කරලා මේ කාය පිළිබඳව මුලින් කටයුතු ඒ කර්ම විතර කරලා තවත් පැත්තක් විදිහට බෙදෙනවා යම් වේලාවක මේ බුද්ධයාගේ දක්ෂතම අනුව මුළු ලෝකෙම අමතක කරන බාහිර කාය පිළිගත්තොත් ඒ අවධානයේ සීමා වෙනවා කය කියන සීමාව. ඉතින් කය කියන එක අතරමන ධාතු වෙච්ච එකක්. ඒ අතරමන ධාතු විතරෝම පෙරේ කර තමයි. ඒ ධාතු ක්‍රියා කරනකොට කිනාට තියෙනවා දැන් උන් චලනයේදී. දැන් උන් සුමදී. දැන් වැටෙන ගතියදී. දැන් මර ගතියදී. ඉතින් මේවා විදිහේ න්‍යායවත් නැහැ. චලනයේ කම්පණය උණුසුම ගන්න ගතිය නැරන ගතිය එනකොට මේක වැඩිම ප්‍රකර වෙච්චදී නිතර කර කිවිදී අරමුණුම කියලා කියන්නේ ජීවමෝය මේ උත්තරාගමී සූත්‍රවල ආනන්ද සප්පායගේ සූත්‍රවල පෙන්නනවා අතරමහා ධාතුන්ගේ හැදිච්ච කායත හිතී කියලා වට කරලා අතරමහා ධාතුන්ගේ එක ධාතුවක කාර්යය කරනවා ආපන බලනවා කියන්නේ අර කියන අරියාපෝ තේජෝ වාය අතර අනු කරන ඒකත් ඒකින් වායෝ දහතෝට අනු කරන ඊට මේ වායෝ දහතුවේ ඉස්සර හොඳට බලහින්න කොට ආදුකින් කෙනෙකුට තමයි ඒක විනා ඒක ලක්ෂණයක් ඒක මේ පිටකොල්ල ආධ්‍යාත්මිකම කියන එකට ආඩම්බර වෙලෙත් හරි කම්මෙන් නිකම් මේ උගන්නිය බලන්න වැඩි මොකද ඕකේ පුළුවන් නිවන් දකින්න කියලා මොකෝදනේ මේ ආනපනිය පහත් කරලා තුච්ච කළ කතා කරනවා නමුත් යම්කිසි කෙනෙක් පුළුවන් නම් මේ ආයව දහතුට බොහෝ ගෞරව කරලා ඉදින් ආස්වාදයේ ඉදින් පාසාවේ හොඳට මිදී කරලා යන්න සත්‍ය ප්‍රමාණය දිනු කළොත් අන්තිමට මුළු භාවනාව මේ දුක්ඛය ඇතුළට ගන්නවා. අපි කියන සම්පකාය වචන වේදී අසතුන් ස්වාමීන් විචිකරේ සම්පකාය වචන වේදී පස්තුන් ස්වාමීන් විචිකරේ මුළු භාවනාවේ ඉන්නේ ආසත් ප්‍රසවාසයේ මුලින් මේ ආසද්ද පටන් ගත්ත මෙන්න නා කුඩු වාගේ ඒක දුනවා නිලවත් ප්‍රසවාදේ පටන් ගත්ත ලාවට ඕනවාසල් ආස්තු දුවාගෙන පිටුනවා මේ විගුණා ඉතින් මේ කතාව ආසද්ද ප්‍රසවාදේ ප්‍රසවාදේ නාසාදේ මේකට හිත ගිහිල්ලා යෝගාචරය මේක වැඩි දියුණු කරගෙන භාවනා කරන ආපුවම භාවනා භාෂාවෙන් කියනවා දැන් මුස්තිට මුහුණට මුහුණ දාලා ඉන්නවා අනේ මොනට මොන දාලා ඉඳ පටන් අරගත්තාම මේ යෝගාවචරයට ආස්වාස වේලාවේදී මේක සත්‍ය වේදනා කියන ප්‍රසාරිත නින්දිලා ආස්වාසය කරනකොට මම මෙන්න මේකයි මට වැටෙන්නේ මෙන්න මෙහෙමයි මම අත්දකින්න කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් නම් ඒක බාහිර විශාල දියුණුවක් ජීවිතේ දවසක් කියන්න පුළුවන් නම් ඉතින් භාවනා විශාල දියුණුවක් ලබනවා. ඉතින් නමුත් මේ යෝගාවචිත අපේක්ෂා කරනවා නිවිතික ආසල් ප්‍රසවාස දෙක කීකම් කරගෙන මුලට මුල දාගෙන සංයම ආසන්න බලයින්කොට මේකේ විස්තර වැඩි වෙලා සමීප වෙලා උද්‍යෝගයක් ඇති වෙනවා. ඇති වෙන්නේ නැහැ නෙමෙයි. නමුත් අපේක්ෂිත විදියට ආශ්‍රද ප්‍රසාරදී බලන්නේ ආශ්‍රද ප්‍රසාරක දෙවි වේද කරා. සාකච්ඡා කලාපෘති නැති විදිහට සංසිද්ධ කරනවා. කීකරු වේද පටන් අර ගන්නවා. ඉතින් මේ කීකරු වෙනකොට විතර ලැබු විතර දැක ගන්න බෑ වාගේ පිට ටිකක් දීන වෙනවා වගේ මේ වෙනකොට යෝගාචර ගුරුවරයෙක් මේ සත්‍ය කැඩිලා වෙන්නේ නැති සමාධිය කැඩිලා වෙන්නේ නැති නිදිමතක් ඇවිල්ලා වෙන්නේ නැති කියලා සලුවක සාධාරණ කිව්වා. මෙහෙම වෙන්න දෙන්නේ නැතුව මේ භාවනාව අරමුණ සත්‍යයට කිච්චිලා කියනවා දැන් දුරට ආසත්පසත් සිංහල ජීවිත මට දෙහිණින් මේක බලන්න ඉන්න පුළුවන් ඒක හොත් ආසන්න උත්සන්න බලන්න පටන් අරගත්තොත් ඉතින් අපි භාවනා මාර්ගයෙන් ගෑතිලා කියෝ තවත් සූක්ෂම පැත්තකට ගත්තා ආසන්න ප්‍රසවාස කරාට ආසන්න ප්‍රසවාසයේ අනුගමනය ඉඳගන්න බැරි මට්ටමට යනවා සංඥා යෝගය අපි නොයෙකු ආසින් සංඥා මට්ටමකට ඒක විපස්සනා කරන කෙනා සමත භාවනා කරන කෙනා වැඩි වෙදී ආස්වාද ප්‍රසවාසය අසුර කරන අසුර කරන ඒක තමයි මේ චල්වෙන්නේ සුදුනේ සුදුම වෙන කාර්යයක් කරනවා අනිත් පැත්තේ අතර ආරේදී මේ යෝගාවචරයේ මේ දුක ධර්මයක් අල්ලගෙන කරන මේ භාවනාවේදී විවිධාකාර වේදනා විවිධාකාර විදි විවිධාකාර අත්‍යවශ්‍යම රාශි රාශි පිටක කරනවා ඒ නිසා මේ කායන පස්සේ පටන් ගන්නකොට ඒ ආය මේ අංග මේ ගොඩ මේ ආශස්තස්ස රාශිය සිය මෙහෙකට වෙනකොට යාට වරින් වර වරින් වර ආයේ දුක්ඛිත තත්ත්ව වේදනා ඊට ආකාරي දුක් වේදනා පරිණාමද සුඛය ප්‍රනෝදය අසත්‍ය විචිකුත. කියන හැම වෙලාවකම අපි වේදනාවක් හෝ ඉතිහාසයක් කියන හැම වෙලාවකම යෝගාවචරය කයින් ඇස්සලා වෙනක ආනාපානේ කරලා දාලා අර ආපු වේදනාව කියලා නැත්නම් අර ආපසු දිහා මතකලා ඒක දිගින අනේක තමයි යෝගාවචරයා ඥානදාන කරන්නේ සමාධිගත වෙන්නේ සැප වේදනාවක් ආවත් දුක් වේදනාවක් ආවත් මේ වේදනා යෝගාකාරාගේ දුවන්න කරන්න තියෙන්නේ මේ සියෝගෙන ආනාපානේ ආවමදී අනතර රොබ ඒක දිගේම අනේකකට කරන්න තියෙන කියලා ඊයටින් බින්දුර ගෙනියනාසේ ඉන්න මේකට හිතලා කරගන්න තුව ඥානපාන කියෝ මේ කායන කායගත ප්‍රතිවිදි යනකොට මුදැනුවත් මේ යෝගාවචර වේදනාන් පසනාවක වේදනාව පිළිබඳ යම් යම් අධ්‍යක්ෂ භාෂික දෙකක්. ඉතින් මේ දේ විදිහකින් වේදනා යම් යම් වේදනා අතරමැද වේදනා දුක් වේදනා අතරමැද දුකෝම Taman ගන්න මුල කර්මස්ථාන ආනාපානසික දුක යනවනම් මේ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා කවදාකවත් නොවිඳ වෙදී ආමත්‍ය සිව් ආශාසී ආරම්භයේ ආශාසී දිනවව ආශාසී ආරම්භයේ ආශාසී දිනවව දකින්න දකින්න මේ හිත තමයි හිත ධාන ගැඹුරු මට්ටමකට සංසිදීම සමත භාවනා ක්‍රමයේ හැටියට අයිමින් ධ්‍යාන දෙවන ධ්‍යාන කුද්ධ ධ්‍යාන කටක ධ්‍යාන කියලා රූප ධ්‍යාන හතරක විස්තරයක් තියෙනවා. පසුගිය වාර දෙකේ තුනේදී මේ විදිහට ආනාපානේ කරා හිත ධ්‍යානයකට කොහොමද ගෙනෙන්නේ මේ ධ්‍යානෙන් ධ්‍යානයට දියුණු කරගෙන යන හැටි කියන අන්තිමට අද දීකනා කම් කරගත්ත විදිහේ චතුර්ථ ධ්‍යානයේ සමවැදීම දක්වා මේ කුෂ්ම අරහා පමනක් සමතිකලී වල ශෛලෙන්න කරන්නේ. ඒක කවදාකවත් පටන් ගන්න යෝගාවෘත්ති කියන්නේ නෑ. මේ ආස්වාද ප්‍රසවාස වගේ උලක් කරලා කුෂ්ම කරලා මිච්ඡර ගැඹුරක් තියෙනවා. ඒකට හේතුව ඒ අතරමඟදී හමු වෙන සත්වලට වේදනාවලට ඉතිවිලි වලට කැළඹිලා ඒවා අසුවකට ගන්නතුව උඹට යාට යෝගාවදයක් මේ අනපානේ අනදර කරලා අපහැරෙනවා. ඉතින් ආගටි වෙනවා. කමකාර සුද්ධ කරගන්න විදිහ මේ ආශ්‍රව ප්‍රසාද සියල්ල සංසිද්ධ අවස්ථාව වෙනකොට ඒක අතහිර අගේෂණ වල කරන්නේ ඒ ඉක්කොලුවන් මන්ත්‍රේ ලිමරයිස් කයින් එක ඇතුළට දාලා ඊට හොර දක්ෂියෝ ආවගෙන ඉන්නවා. අර ආසන්නක සංසිඳන මට්ටමට යනකම් මොළේ නිකුත් වෙන කීරණ විවිධ ආකාර ඉලෙක්ට්‍රෝඩ් දාලා බලාගෙන අත්දකින්න පුළුවන්. ඒක නැත්නම් නාසයේ යටින් විදුලි තාරවත් කියලා උෂ්ම පිට වෙන කුමාරේ පිටින් වරදන්ත කියලා බලන්න පුළුවන්. ඒක පිටින් ඉන්න කෙනෙකුට පෙන්වන්න පුළුවන්. කුණකට දෙනවක් වෙන්නේ නැහැ දැනෙන්න මතකද හැබැයි මැදිලා නැහැ මැදිය උනේ තියෙනවා මුලේ ක්‍රියාකාරකම ඒ හුස්ම අනුවීමත් එක්කම අසහනකත්වයේ සහනකත්වයකට පීඩාකාරීත්වයේ පීඩා නැතිත්වයකට දෙවිල දෙවිලත් පීඩා දෙවිල දෙවිල නැති තත්ත්වයකට මානවීම වෙලා දැන් ඒක ඕව ඇත්තටම මට ඉන්න ලෝකයේ විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල ප්‍රස්තාර කරලා කියනවා ඒක නිසා රෝග සුදුම පැත්තකට පාවිච්චි කරනවා. ඒ වගේම මේ යෝගාවචරය හොඳලම මේ යෝගාවචරය මානස මොන මට්ටමේ ඉඳින්න තත්ත්වයක් අතරඟ තොරතුරු ලැබිලා තියෙනවා. මේක සර්වඥාන්සේ විස්තර කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ සිදු කරන කොච්චරද සිදු කරනවද කියලා කියනවනම් සැපයට හෝ දුකට නොසැලෙන මට්ටමට යනකම් ජීවිතේ හැටකට සැලෙන්නට වෙනවා. අතෝ නොසැලෙන මට්ටමට ජීවිතේ පස්සේ බාහා දුක් අසජ බාහය. සපය කැලෙන්නෙත් නෑ දුකට වෛර කරන්නෙත් නෑ නේද? අතරබඳ කියන රැල්ලක බලාගෙන යනකොට මේක චෝමනස් චෝමනස්සන් අත්නවා අත්නවා. දඬුව බාහාට යනකොට යම් යම් වේදනාවක් ඇතිවෙනවා. නමුත් මේ වේදනාවට ප්‍රතික්‍රියා කරන්න තරකයි. අප වේදනාවල අලබදා ගන්නෙත් නරකයි. දුක් වේදනාවට වෛර කරන්න නරකයි. ඒක අල්ලපනල්ලි අතරමැදි ආසස්වාස සිංහකරන සිංහකරන යනවනම් යා තීරණ පටන් අර ගන්නවා. සැපේමු, තොරේමු, දුකමුත්තර වෙනම විඳනයක් අතුකම සුඛයෙන් කරනු නොසුව උපේක්ෂා වේදනාව ඉතින් තේරෙන්නේ මම මැරිලා ඉන්නවා කියන එක. හැබැයි ඉඳීම සපක් යනකම් දුක් යනකම් අර නිින්ද ගියලා නෑ මම අවදි එහෙම සපක් නෑ නැද්ද නුවත් යන්නත් බෑ මට මට මේ ක්ලාන්ත වෙලා නෑ මම සිහින් දින බව ගන්නවා ඒක සපකුත් නෑ දුකුත් නෑ අන්නේ මට්ටමට ගියාට පස්සේ මේ සපදුක් බවට කෙරෙලි වෙච්ච නැති අර මූලික භවකත්වය මූලික ප්‍රයත්නක් තිබුණා මේ යෝගාවචරය මුල් කරගත්තා මේක මගේ නියම gedara විකේෂී තනක් නෙවෙයි ඒක උරුම කරගත්තොත් ඊළඟට තේරුම් ගන්න ගන්නවා මේ අංගවලට වී ඊළඟ වලට පැවැණි වලින් වල පිටක කැඩෙමින් තිබුණා ශිල්පෙක නැත්නම් ප්‍රතිපදාකින් යෝ මගේ හිත එහෙම දුරට නික්ෂේෂී තත්ත්වයක ඒ කපහකට විශේෂම පරිණාමයක් කරන මට්ටමට තාවකාලික යනවා ඒක විශාල අනුශක්තිය ඒක විශාල අනිෂ්ඨාන ශක්තිය ඒ යෝගාවචරයට ඒක යන්න බැරි නම් හිතා ගන්න පුළුවන්. මොකද වාක්‍යාවට මේ අත්කලමතාන යෝගයේ තියෙන රෝග ලක්ෂණයක් තමයි මම හරි පෞකාරයි. මට මේක කරන්න බෑ. මට කාර්මික අධිකරණය යන වශයෙන් පශ්චාත්තාප වෙනවා. නමුත් ආනාපාන සති භාවනා කරලා ආනන්දසිය අත්වල ඉන්නතර දුකට ගැන ඉතර ඇරෙන්නේ නැතුව ඉතින් යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට දැනගත්තත් නොදැනගත්තත් උපේක්ෂාව පිළිබඳව නොසලීම පිළිබඳව එවරත්තාම කාම්පා නොවීම පිළිබඳව අපි භාවනා කරන්නට මගේ හිතේ ගුණය තියෙනවා අපි හිතායේ කාම්පාවේ යුතුයකමක් කියලා යුතුයකම නෙවෙයි කාම්පා නොවී ඉන්න පුළුවන් කියලා ඒක අනුමෝදන් වෙලා ඒක සමාදන් වෙලා අනුමාන දවසකට පැයක් වගේ කරනවා ඒකත් ආගයක් ප්‍රමාණය ආකාරික අනිත් ප්‍රශ්න අමතක කරගෙන ඉදී නොසැලෙන බව අපට දුකට නොසැලෙන බව ආශාවසල් තිබුණත් නැත්නම් නොසැලෙන බව මට දැනුණත් නොදැනුණත් නොසැලෙන බව පුරුදු කරන පටන් අරගත්තට පස්සේ මේ යෝගාවචරයට මේ දැනෙන දේ අපිට කියනවා මේ ඝර්ෂණයක් සහිත මේ ලෝකේ ඝර්ෂණේ නැති තැනකට ගියා. ගුරුත්වා ගුරුත්වාකර්ෂණයක් කියන මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය නැති පිටරකට ගියා වගේ ආවෙන ආවෙන කරකට ගියා වගේ අර මනසේ සංසාරයක් තිබිච්ච අසහනෙ දෙවිලි දෙවිලි ආතතිය නැති අත්කෙට අත්තර ගන්න පුළුවන් එතකොට ඒ බවට එළඹ සිටිය මම දැන් චීප් නිසා මගේ ප්‍රතිපදාව නිසා මගේ නොසලන බව නිසා කිසිම දෙයක නොගැටෙන කිසිම දෙයක නොවැළෙන මධ්‍යස්ථ තත්ත්වයකට తాවකාලිකව වෙන්න පුළුවන් කියලා. මේ සතියේ පිළිසිදුකම ඇති කරගන්න පුළුවන් නම් ඉංග චතුත්ථ ඥාන සමාධිය වලින් තමයි අනකට භාවනාදී විස්තර කරන්නේ. නමුත් වෙලෙ භාවනාවක් සඳ භාවනා නොකරගෙන ඉන්න බව විපස්සනා කරගෙන ඉන්න බව මේ වගේ පොඩි වේලාවක් තමයි හිත ආ තමයි දාලා හොදලා එළිය වගේ අවබෝධය සුද්ධ කරගන්න මේ සුද්ධ කරගන්න පුළුවන් වෙලාවේ යම් අවස්ථාවක් තියෙනවා විහරණයක් තියෙනවා යම් විදියක යාත්‍රි ඉන්න බව දැනගත්තක් තියෙනවා ඒකට සර්වඥාති පාවිච්චි කරන කායගත අය පිළිබඳව ඉතාමත් පිළිසිදු සුඛින්ම කියන පරිවර්තනයේ කිසිත් නැහැ විචිකම කියන කිසිත් නැහැ අර්ථකරණය කරපස්සේ ඉගෙන ගන්නවා මේ කය හා සම්බන්ධ යම් මානසික මට්ටමක් තියෙනවා. ඉතින් ගියාට පස්සේ මේ කයේ තියෙන ගොරෝසුකති දැරටගති නෑ. කයක් කියන බවවත් දැනීමක් නෑ. මේ මැරිණත් බව ගන්න. නිමිලකට බව ගන්න. ආරණකට බව ගන්නවා. ඉතින් එනකන් මේ කයේ තියෙන ගොරෝසු කලගතිය ගොරෝසු මේ මරගතිය මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දුරී වෙන මේ වැරදි වලට ගියාට පස්සේ මේකට එළඹ වාසය කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතයේදී මේ කාර්ය බහුල ජීවිතයේදී මේ වර්තිකක ජීවිතයේදී මේ අමුදරුවා ගන්න ඉලක්කන්තික ජීවිතයේදී මේක කළ හැක්කක් මේක අපිට මනුෂ්‍යයන්ට පමණක් උරුම හැකියාවක් තේරුම් ගන්න පුළුවන් නම් ඒකට සර්වඥාන්ති දෙන්නේ ආශීර්වාද ප්‍රතිපද සිදු කරන්න පුළුවන් මානසික තත්ත්වයක් තියෙනවා ඉතින් අදපව. ඒකෙත් මේ කයින් වෙනකොට නැත්නම් කියන ආනාපානෙට වැඩියෙන් යාළු වෙනකොට වැඩියෙන් සමීප වෙනකොට උත්සාහ ආකාර වෙනකොට ඒක ඉබේ කොහෙන් කියන පිටියකට සතියේ ඉතිරි වෙන තත්ත්වයක් තියෙනවා. මේ සූත්‍රයේ සර්වඥාන්ති සඳහන් කරන යාර වෙන්නේ ආත්මික කයින් කරගෙන පාද ඇයි හැමදැනම සම්පූර්ණ පිළිසිදු සම්පූර්ණ ඉදිතු අතර බලන සම්පූර්ණ මුදුරෙන් දෙකින් යන බහලා ගන්නවා වගේ ඒක පවතිනවා මේ පවතිනදී නඩත්තු කරන්න කිසි කෙනෙක් අවශ්‍යතාවයක් ඒක කිසිම හේම නඩත්තු වෙනවා ආන්නේ අධිශුද්ධ අභියෝදාට මේක මත කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා මේ මනුස්සයෝගේ හිතියට මනුෂ්‍ය ලෝකෙ කිසිම දුකකින් ස්පර්ශ කරන්නේ. ඒක හරියට කියන්නේ නිලුමක්. මුළු ජරාවේ හටගන්න නිලුම මන භෝගේ හටගන්න නිලුම නැත්තම් දිගේ භෝගයක් කියලා උඩට ඇවිල්ලා ඇවිල්ලා මලකපිලා අපි මුත්තේ මලකපිලට පස්සේ ඒ වතුර දැම්මත් අල්ලගන්න. නිලුම නිලුම ඔයේ ස්වභාවය තමයි ඒ වතුරින් තරවෙන්නේ. අනිත් වගේ තමයි පුළුවන් අකුල සුදු වර්ගයෙන් හරිදී පසාරයෝ වගේ ඒ ආරපායිතෝ ඒ විවිධ අභියෝගාට සම්පූර්ණපත් ඒක තමයි විස්තර කරන්න උත්සාහ කරන්නේ මේක සමත භාවනාවක් විදිහට චතුත්ථ ධ්‍යාන වශයෙන් සඳහන් කරනවා මේක සර්වතන්සේ ආර්ය මංසන්දී කියලා කියනවා නිවන දකින්න හොඳ මංසන්දියක් කියලා ඒ විපස්සනා භාවනා කරන කෙනාට මේකට දෙන්න පුළුවන් මේ ඒකත්වයට ආවට පස්සේ මට ඉල තියෙනවා මට ගමනක් තියෙනවා මට මේ ජීවිතේදීම සාසනීය ගැඹුරක් අත්දැක ගන්න පුළුවන් කියලා අසුබ ලැබුවට පස්සේ එයා අප්‍රමාදව මේ ත්‍ක්කේ දුර්වව කිරීමට ඒකට බාර වෙන ජීවන රටාවකට පැතිරීම සඳහා භාවනා නොකරන කෙනෙකුට භාවනා කරන කෙනෙකුට ලොකු අවශ්‍යතාවයක් ඉතින් කළා මම දැනගෙන හිටියේ නෑ මේ ජීවිතේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා දැනුණාට පස්සේ ඒ කෙනාට ගුරුයා ඔලකියම භාරයක් එකතු වෙනවා අනේ භාරය නිසා ඉතිනාරී යුතුයකම් ඉෂ්ට කරන්නේ ඔලකියම ඉෂ්ට කරන්නේ විදිතට මේ වේලාවක් ඉන්ද්‍රපති කරසලුවක් කියලා ඒ පිළිසුදු චිත්තක්ෂණය අරිසුද්ධ පරිවෝලාට චිත්තක්ෂණය වැඩි දියුණු කිරීමට ප්‍රමාද වෙන්නේ බුදුරජාණන්ගේ සඳහන් කරන එක චිත්ත දේන. නිකුලිකකට මේක ඔපිලා දෙන්න ඕනේ. ඒක උපමාවට ඒ බුදු ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ දවස පුරා පුරක වැඩ කරපු මිනිස්සු ආගේ ගාගෙන මඩ කාගෙන ඒ මිනිස්සයා ඇඳාවේ ඇලකට බහලා අමයි නගුළු ගලක් හොදලා මඩාමුලේ හොදලා අමනුත් නාලා ඉගරැලේ සුදුසුකම් කඩකට පස්සේ ඉන්නකොට ආය කවුරුද කිව්වොත් මේ ඌරේ වාගේ ගන්න ගිහිල්ලා තියෙනවා ගිහින් පොඩක් කාගලා වගේ කියලා ආයෙම ගාගන්න කරනවා. දැන් මොකද ඉච්චා දැන්ම නාලා ඉන්නේ ආයෙත් පුදුනාට පස්සේ ජාවක් දලා ගන්න කමිටු වගේ. එක චිත්තක්ෂණික හොයෝගේ පිංසුම කටකරාට කෙනෙක් නැවත කෙලස් වලට ඇගිලි ගන්න කරනවා. මේ වගේ අප්‍රමාණ ගතියක් ඉන්න පටන් ගන්නවා. මම පිළිගන්න විශ්වාසය වැඩි වුණාට පස්සේ ඊට පස්සේ යා ජීවිත සාමාන්‍ය විදිහට වල අබ්දවා ගන්න මේ දුකමස්ත මේ ජීවත් වෙනවා මේ ජීවිතයෙන් ගන්නේ අපිට වශයෙන් ගන්නේ එමෙන්න තමයි ඒකම වශයෙන් ගන්නේ සාසනේ වශයෙන් ගන්නේ මේ ලෝකියා සත්‍යාවනික නෙමෙයි මේ කටයුතු කරන ගමන් මේ කියන පරිසුද්ධ ප්‍රයෝගාට චිත්ත දාපේ නැවත නැවත ලබා ගන්න මම මොන වගේ දෙයක් කරන්න ඕනද මම කොහොම ඇසිඩෙන්ට් වලද කියලා ඒක තවන බැහැ ඒ අවන ගුණේ අනුව ඕන දෙයක් කැප කරනවා ඕන කටයුත්තක් කරනවා තමයි විවේකී වැඩ කර ගැනීම සඳහා මේ භාවනාන් වාඩි වෙන මේ භාවනාවෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් අරිහණයකට නතු ජීව සඳහා බුදුම ශක්තියක් නැත්නම් බුදුම එළවක් ඉන්න පටන් ගන්නවා අනිකත්තා කියන්නේ කියලා ජීවිත ජීවිත විතරණකට කියන්නේ ආර්ය සත්කාර සම්මාන සිලෝකයේ විතරයි දැන් බලනවා ඒ ආර්ය සත්කාර මානසිකව කියනවා නම් මට මට පුළුවන් තරම් ජීවිතය ගතලා මම භාවනා කරනවා කියලා අහුලක් අත්ත කියන්නේ යමකට එල්ලයක් තියෙනවා මේ ජීවිතේ පෙරදක්මක් තියෙනවා ඒ විදිහට ගත කරනවා නම් ඉස්ලාම් එක අත්දකින්න අත්දකලා ඒක ගැළපෙන අත්ත අපවර්ගස ආකාපින පහිකත් පිළිඳ ගත කරන්න ගත්තොත් මේ බුදු දහමේ සඳහන් කරන මේ විතරක තියෙන අසහන සිවිලගෙන හිතවිලි මේ හිතට වැද ගන්න ලැජ්ජයි නිතරම අපි හිත භාවනා කරනකොට ආහාර පාන කෙනෙකු උපන් කරලා ඔළුවට දාගෙන හිත කර ගන්නවා. හිත පිටයි කරනවා. මෙවැනි මෙවැනි භාවනාව අධ්‍යක්ෂලා ඉතින් ගැළපෙන විදිහට අප්‍රමාණ ජීවිතයක් ගත කරලා ඒ වගේ මේ සඳහා ජීවනලක සිටකින් ගත කරලා එහාගෙන ජීවිත ප්‍රකට වෙච්ච වසුන්තික වගේ අවුරු විනාල කරදරයක් උඩ දාන්න ගියා ඉතින් නෑ කැඩිලා ඒ මොකද කතාව පැත්තකින් තමයි අර මේකේ අත්දැකලා. අනිත් පැත්තෙන් තමයි ජීවන රටාව පුළුවන් තරම් කරගන්නේ මේ කෙලෙස් වල නොගැලී නොපැවරි කරකන ගතිය නිසා ජීවිතා ධර්මකප්පාගේ පහියන්ති. විවාසිතව පවතින ධර්මකප්පේ කෙනෙක් කාමයට අදින ගතිය. දැන් කෙලෙසන සංකල්ප ඒ හිතට නිකන් කමියට උගලකට පිටුරු ගන්න හැදුවට ජීවුලක් වෙන වෙලාවට පිටුරු ගන්න හැදුවට පිටුරු එන්නේ කතා ගිල ජීවවල කුසිදුවක නැවත නැවත අලුත් වෙනවා කියේ. එවැනි හිතකට මේ කෙලෙස් වදින්නේ. මේ ඉතින් යනකම් කෙලෙස් වදිනාටක යනකම් අනුභවනාවක් කරන්නේ නිකන්ම ජීවන දරාවක් සකස් කර ගන්න ඕනේ. ජීවිතේ කරගන්න කියාට පස්සේ ඒක ශිකරයක් නිවිලිකමයක් කියලා සර්වඥාන්ත පෙන්නනවා. සිකරේ කියන්නේ අන්දක් උඩ තියෙන ගලක කෙලවර. ඉතින් අන්දක් උඩ තියෙන ගලක කෙලවර හැම වෙලාවෙම වැස්සෙන් පිළිලා තියෙන්නේ. මුලකින් පිළිලා ගිහින් තියෙන එක එක ඒක ගහව පවතින. ඒක දුවිදි කියන්නේ. ඉතින් බෑ. දුවිදි හිටින්නේ මේ මහත් තැනකදී හතරවන් හන්දික විතරයි. ඒක ශිඛරේ දුවිදි. ඒකේ තමයි හිත අත්දැකලා වරක මේ උපේක්ෂා අධ්‍යකල වරකමී සකදුක් දෙකින් තුර අදුක්කම සුඛේ අධ්‍යකල හොඳටම කයි දාක බව අවිනව ඒකට ගැළපෙන ජීවිතයක් ගත කරලා පස්සේ ඉවිස්තරයක් සී උරු අල්ලන්නේ දෙකයි ජීවිත මතකට වරුත් වතුර ටිකක් සී උරු අලන පැත්තකට එන්න පටන් ගන්නවා මේක මේ ලෝකේ ආශ්‍රයවත් මොකද හේතුව අපි දැන හෝ නොදැන උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන කාමෙම මොනම කෙනෙක්වත් අත උසලා කියන්න බෑ මගේ කාමයේ අයින් වෙලා මොකද මේක හැදිලා තියෙන්නේ අවුරුදු කෝටි ගණනක් ස්වභාවික වර්ණය හරහා විපදාකට පාරාගෙන බලවතා ජයගන්නේ මේ ශරීරයේ කෙරෙන තියෙන එකම කෘත්‍යයයි සංඛාරයේ තියෙන ජාති භෝග කරන එක විතරයි මොකද මේ මුළු සංසාරේ මුළු ජීවිතේම කරා. මේ සම්පතේ මානසික විද්‍යාව පිළිබඳව ಈ අවශ්‍ය සලකන සිටින કોઈ තමයි මුළු පද්ධතියම කතා කරලා කියේ මනුෂ්‍යගේ මුළු ශරීරෙම විස්තර කරන්න පුළුවන් කාමයන්. කොහොමද අහකට දාන්නේ? මුන්නකටත් වේ කාමයට. සර්වඥාන්තිගේ කරම කිවිනේ උනාකී ඉන්ද්‍රිය පිළිගීම සඳහා. ඉන්දිකටර් විතරක් නෙවෙයි ඉන්ද්‍රයන් පිළිවෙල සඳහා කරන්නේ නමුත් මේ වගේ පිළිසිතුවක භාවනා කරලා සතර දුකට සැලෙන්නේ නැති ආශස්වාසයේ සංසිද්ධිච්ච අයමින ධාරක නැති ඉතින් ආරවස පේනවා මෙහෙම දැකයක් ඒ කිසිම දෙකින් ලැබෙන දුක බලලා නිගම චුක බලලා මොකෙන් දෙකින් ලැබෙන සත්‍ය ආලංග රස පාටි ලබන්න බෑ මේක ඉතිමේ සත්‍ය රක්ෂසක් තියෙන්නේ ඒක නිසා මේ කාමයේ කිව්වස්සේ ඉතිරික පරයිමින් අමාරුව මේ ලෝකයේ යම් කිසි කෙනෙක් නිවෙනි විරාම පීචක් විදිහටම එක්කමසිත සුඛයක් විදිහටම එයා දන්නේ එකයි මගේ මමයි ඒක අනිත් කෙනා දිහා බලනකොට එයාගේ මේ කාමයේ මම නෑ මොකද මම දිහා බලන්නේ කාමයෙන්ම මේ කාමය කියන ආංශසතිය විරාමසතිය දෙකම ගන්න කෙනාට වේලි පටන් ගන්නවා මේ මිනිස්යා වයින් කරපු බෝඩ් කික් වගේ ආවිදෝ න්‍යායපත් කරනවා මේ මිනිස්යා කල්පනා කරන බැරි උත්තර කරපු නතර වෙලා මේ මම නඩන නැතිලින් කවුද සන්තෝෂෙනි කාටද ආඩම්බර කියන්නේ මායාටයි කෙලෙස් වලට ඒක හොඳටම තේරෙනවා අන්න ඒ ආපු ගහකට දේම අහක යනවා. ආ පොඩ්ඩකින් මැරෙනවා. මොකක්ද හම්බ කරගන්නේ? කොච්චර තීන්දුවද? කොච්චර වෛරකද තියෙන්නේ? අම්ම කර දේ මේකෙන් කරන්නේ එහා පැත්තට මොකක්ද ඇති වෙන්නේ? අම්බ හත පහක වැඩ. ඒ නිසා ජීවිතයේ ප්‍රශ්නය ආපු ඒ ආයුෂ කියන මේ පරම්පරාවේ දෙවෙනි එක කියනවා ජීවත් වෙන්න ආශ කරන මිනිස්සුන්ට පැත්තෙන් බලනකොට නම් මරණය කියන්නේ පුදුමාකාර කාලාවන්දයක් ඒක ඇත්ත කියලා. අනේ දරුවන්ගේ වෙන්නේ අනේ වත්තේ වෙන්නේ අනේ කීකිනාවන් වෙන්නේ අනේ කියලා අපෘත්තේ වෙන්නේ නේද මහා විනාශයක් කියලා. මරණය කියලා කියන්නේ ජීවත් වෙන්න ආශ කරන මිනිස්සුන්ට මහා අභාග්‍ය සම්පන්නයක්. ඒක මිනිස්සුන්ට පුළුවන් නම් මරණය පැත්තේ ජීවිතේ බලන්න මේක අනිත් කැටගරියක්. ආයෙ කවදාකවත් මේක කියන්නේ ඒක හැම චිත්තක්ෂණයෙම නඩුපතේ ගහලා වඩ දෙන වගකීමක් දීලා තියෙනවා. ඒකට මරණ වෙලාවට පිළිවෙල කරනවා දෙයකට. ඊට සම්පූර්ණ පශ්චාත්තාපය. ඒකවල තේරෙන්න පටන් ගන්නවා අපි ඉන්නේ කීවත් අදවනේ විරාමිතසුඛයක් කියලා ආවෝදයක් නැතුව මේ ඇහෙන් දුරු කරන්නේ කණින් සත්‍යහන්යි කියලා මේ ත්‍රිසනුම් කරන ත්‍රිසන් ක්‍රියාවලට පමණ ගත කරලා ලැබිච්ච මනසකම මරණ චිත්තක්ෂණය පමණින්ම තමයි තේරෙන්නේ ඉතින් මේ මනුස්සයාට අතුටින් මැරෙන්න හම්බෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පෙළෙන. මෙලෙන්නේ කොහොමද? මේ ඉදුවන් වැඩ නොකර. හැබැයි පණ කියන. දෙවර පේනවා එහෙම සංඥා ගන්න බෑ. මට ඇස්මකවල වාගටි වචනයක් ගන්න බෑ. ඇස් ගන්න හම්බෙන්නේ නැහැ. අදක කතා කරලා දාගත්ත ප්‍රතිඥාවක් නැහැ. හැබැයි කියන දේ හොඳට අයියා. නාසයෙන් ගඳක් ගන්න බෑ, කටින් ආහාරයක් ගන්න බෑ, කය නලවන්න බෑ. ඒකට පේනවා කොහොමද නැටුම් පිළිපවට තිනාදා. ඉතින් කරගෙන කිය ඔක්කොම ඉවරයි දැන් පිටුවට බහලා තියෙන්නේ. මේක කියන්න ඕනේ වටේ නෑ ඉන්න. දීගල නටන නාටකෙ මොකද අන්තිම ඉතුරු වෙන්නේ කියලා රට හේලවට රට හේලෙන්නේ. භවනා කරගන්නකත් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එක තමයි මේ මාතපය ඇද්ද කියනකොට දැනට යන අගේ ලෝක ප්‍රතිපදාව. ඒකේ කර කරන වෙලාවදී අනිමනි ගත කරපු අවුරුදු 10 වේවා 20 වේවා 30 වේවා 40 වේවා මේ කාලෙ ඔක්කොම දීලා තියෙන මේ කාමයේ සඳහන් ඉතිසනාගේ මේ වැනි ගත කරපු ජීවිත ගත කරපු එක නෑ කිසි වෙනසක්. ඉතින් හා සමාන. ඉනිසා බුදුදහමේ පස්සේ පහළ වෙච්ච සිරෝගාරය කියනවා ආහාර දීලා බය වේතුමන්ද නරාණ මේකම් වශයෙන් සමාන. ධර්මයේ දේශා අනිකෝ විශේෂා ධර්මයේ දීන පශු සමාන මේ ආහාර ගවේෂණයකින් බලනකොට නිදාගන්න තියෙන ආහාරකින් බලනකොට ජීවවල තියෙන බයකින් බලනකොට ජාති භෝග කරන තියෙන ආහාරකින් බලනකොටයි නාගයයි කිරියයි තමයි මිනිස්සයි කරකයි දෙන්නම කරන්නේ මේක ඇත්තටම ආහාරවල මුදිය ගන්න විවේකයක් කරනවා අනේ නිදි කියලා කව කන්නේ කරන්නේ ඒවා මේ පුදුමාකාර බයිකින් ආයුධ හදනවා ආරක්ෂක වටපොතු බඳිනවා වැඩ කරනවා අර තව ඊට පස්සේ තමයි දැනගත්තත් කරගත්තත් මේ කාය පාවිච්චි කරන මනුස්සයෙක් ඉඳලා තමයි. මේකෙන් මනුස්ස ජීවිතයක් ගත කරලා තියෙන හරකයි මනුස්සය දෙන්නම සමානයි. ඒ මනුස්සයාට උත්පත්ති වෙනවා කියනවා ධර්මයක් තේරුම් ගන්න ධර්මයේ තේෂාමානිකෝ විශේෂ. මනුස්සයාට පුළුවන් මේ නව ජීවිත ගත කරනකොටම අමුදරුවන් රකින්නකොටම ධර්මානුකූල ජීවිත ආධ්‍යාත්මික ජීවිත සමවිදර්ශනා භාවනා කරනවා ඒකෝට යාළුවෝ තීසන්පත් වෙනවා ඉදන්පත් ඉක්නොන්නේ මේ කීටි ගාමික සපවිදේ වල තියෙන කිසිම පිළිසෙකට මේක තේරුම් ගන්නත් බැහැ භාවනා කරන්න උත්සාහ ගන්නත් ඉතින් යාන්ති කෙනෙකුට මේ උපත් ගම්මිති මේ මනුෂ්‍යකමේ කියන සුවිශේෂී මේ ආත්මයන් සුඛේ නැත්තම් ධර්මයේ දීන ධර්මයේ පැත්තෙන් දීන නම් ධර්මයේ දීන පශු සමාන හරකේ වගේ තමයි ධර්ම මොදෙදී තමයි තේරෙනවා ඉන්න ජීවිතය ගත කරවන්නේ මේක තමයි හවචන් කියන්නේ බල හම්බුලාගෙන මේ ශරීරය හරකේ ශරීරයක් නෙවෙයි මනුෂ්‍ය ශරීරයක් මේ මනුෂ්‍ය ශරීරය දිහා බලපන් ඉන්නේ බලන්න බැරි පැත්තක් ඒ ටික කායේ කායානුපස්සී වීර්ය. කායේ කායානුව බලනසි. මේ කාම චන්දරයක් කියන බලන්න එපා. විභවරයක් කියන බලන්න එපා. රූපාරාමණයෙන් පිළිකම් කියන බලන්න එපා. මේ කායේ ක්‍රියා නතර කරලා කාය දිහා බලනකොට වැඩිච්ච කාය ක්‍රියා සමන්්‍යව කාය පාණදී බලහින්න වගේ. අර ඉන්දියෙ තියෙන කායානුපස්සන. කිසිම දෙයක් මොනම දෙයක්වත් ඉතමතා කරන්නේ නැතුව බලන්නේ ඒකම ලැබෙව මනසාරම වගේ අපි අයතිවා බලන අලුත් අන්නේම කරනකොට ඒ හම්බ වෙන දීර්ඝ සංකල්පයයි ආම සංකල්පයෙන් නිවිලා මේ ලැබෙන නිරාශිතේ නෙවෙයි විවරක ඒ මාන විකේ වලාකුළු කියනවා මෙතෙන්දී ආ ජීවිතේ පටන් අර ගන්නවා ආත්ම පරිශය කරයි කියන්නේ මේ 24ම හම්බ කරන්නයි ආමිලා යොදවනවා ඒක නාට භාවනා කරන්න වෙලාවක් නෑ. ඇත්තටම වෙලාවක් නෑ. ඒක නිකන් බය වෙන දෙයක් නෑ. නමුත් ඥානවල භාවනා කරන මේක ප්‍රතිඵල සාහිත්‍ය දෙයක් කියලා තේරුණු. එයා හොයන්න පටන් ගත්තොත් මට වෙලා ඕනේ කියලා වෙලා තියෙනවා. වෙලා හොයන්න ඕනේ දෙයක් තමයි. අපිට අවදාකර මම භාවනා කරන්න තිබලා තියෙනවා ඒක නිසා මට දීපක් කිව්වල ඇය විශ්වාස හම් වෙන්නේ කාටවත් විද්‍යාත්මක නම් මේ විද්‍යාත්මක කරසම් කර ගන්න බැරි නම් ඉතින් මොකදලා වගේ තීරණගත මාර්ගයක් ලැබෙන නිසා මේකට ගත කරනවා නම් අය කයාණු කරන මේ ඒ නිසා සිතේ ඇතුළත සංකීර්ණ කියන එකට පදිංචි වෙනවා අනිචීතති ඇවිල්ලා හිත ඇතුලේ ඉඳලා ඉතින් ඒනම් කරන්නේ විද්‍යාවේ ඉඳ ගන්නවා ඒකෝටි හොදී මේ විදිහට කය ගැන බැලීම සීලක ලබල දෙන එකක් කියන ඒකට ඒකාක වෙනවා ඒක සමානම් වෙනවා එකඟ වෙනවා මෙන්න මේ කාණයුක්ත අතුල් පිටාරගෙන අතුල් දන්පත් කරලා ඒක පිටමන්දව අභ්‍යාඩම්බර වෙන එක අත කායික ලෝකයේ අධ්‍යාපන කරනවම ඇත්තේ ඒක නෑ ඒක අනිවාර්යෙන් හිතාමතා එකබලු ඒක කාටවත් අධ්‍යයනය කරන කොහොමද තේරෙන්නේ මේකේ ආධ්‍යාත්මික පැත්ත අයින් කරලා මේ අර්ථ දෙන අධ්‍යාපනය නිසා විශාල දියුණුවක් ලැබුණා. දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න යාගේ බයලජ්ජ අඩු වෙනවා. ආධ්‍යාත්මික දෙන කාර්ය අඩු වෙනවා. ඌ ආගමික වැඩ ඌව වැඩ ඌව කරන්නේ ඕනේ. අපිට ඕන කරලා තියෙන්නේ මේ ආර්ය සත්‍යකාර වැඩෙන ක්‍රමයේ කියලා මේ කරගෙන යන අදකම්ගේ අධ්‍යාත්මික ක්‍රමයේ ඒ පාරාන්තයෙම මේ බෞද්ධ පැරණි වුණු අපේ පිටේ අධ්‍යාපනය කරන ධර්මපාල අධ්‍යාපනයේ කාකාදීනිය කරන්න ඇති කරලා අධ්‍යාපන කරනවා. මේ අධ්‍යාපන ක්‍රමෙන් දික්තිය කරලා පිටු ගන්න බෑ. මේ ධර්මපාල වල කියලා ගැමිනේ නෑ මට පහකට අවබෝධ කරගන්න ඕනේ. මොනම ධර්මයකට අවබෝධ කරගන්න. ඒක උන්වගේ දුරුටි ඉගෙන ගන්න ඒගොල්ලෝ කියන දුරු කියන්න ගන්නෙත් නෑ. ඉතින් මොනවද කියන කාර්යකවරු කරගන්නේ. නමුත් මේ ඉගෙනගත්ත විදිහට විශේෂයක් කියනවා. ඊයක්ම කාලේ ආධ්‍යාත්මික කාමයට වෙලානේ අපතල්ගේ එනකට ඉගෙන ගන්න කියන ඉගෙන ගන්නවා ආධ්‍යාත්මිකවත් ගොමනක් අධ්‍යාපනයත් එක්කම දෙන අපිට තියෙන අධ්‍යාපන ඒකාන්තයෙන් අපාදක අධ්‍යාපනයක් තියෙන්නේ බයලජ්‍ය වයින් කරලා ඉලින්න වෙන අදාළනට මොනවද සමීකරණව ගන්නට බාර කරලා තියෙනවා අර බලන්න ඒ සමීකරණයේ හේම විපාක දීලා තුවාස් මේ මොකද වැඩක් නැහැ. කිසිසේත් වැඩක් නැහැ. මේ මඩ පාඩම් කරන්න ඕන. මට ඔතන මගේ කාර්යතෝ සම්මිතිය ඉගෙන ගන්නවා. ආයෙ දැක්කයි තමයි. මුළු කල්යයට පුරාවටම සමීකරණ මල්ලිය. ඕනේ බීනෝල් එකක් දීලා බෙන්සින් වලට හදවන්නේ මම දන්නවා. ඒක වෙන්නේ මම නිකන්. රායන බව මොකද? අපේ කරන විද්‍යාවට අක්ෂර සිද්ධ වෙන්නේ. හැබැයි මොකද මේකේ ජීවිතේට අදාළ වෙන්නේ කිසිම දාලා ආසන ප්‍රදාන මේකම එතන අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ මේ මේවමින් තොරව යන අධ්‍යාපන ක්‍රමයේ ඔච්චර දෙයක් කියනවා නම් අද ලංකාවේ මෙච්චර වෙලා දැන් අපි කටේ කතා කරලා තියෙනවා කිසිම උසස් පෙළ පාඩමක් කන්තියක් නැහැ පිළිවෙලකට උසස් පෙළ පාඩමේ කරනකොට ළමයි හම්බෙන්නේ දෙන්නේ කියන දරුවෝ හැම කෙනාටම පබින්. ඉතින් බබාර කිව්වෙන්න ඕන නිසා අධ්‍යාපනය කරන්න විලාවක් නැහැ. ඊට පස්සේ බබාරත් අධ්‍යාපනය නැහැ, අම්මලත් අධ්‍යාපනය නැහැ, තාත්තෙකුත් නැහැ. ආණ්ඩුවට සෑහෙන්න ගෙවන්න වෙනවා එනම් සර් පැවැත්මට. ඒක ඇමරිකාවට පොදු සමීක්ෂණකින් කියලා තියෙනවා. මේ බබා ආණ්ඩුවට අරගෙන ආණ්ඩුවේ දීකාසෙන් දෙක බලා ගන්න ගමන් ඒ අම්මට උගන්වන එක ලාභයි. ඒක පස්සේ යාට ආර්ථික කරගන්න පුළුවන්. ඒක හැම උසස් පෙළ පන්තියක් ආවම ඉස්කෝලයක් ආවම ගමියන් බලා ගන්න වෙනම මන්දර ගන්න බලා ගන්න බෑ ඒ තරමටම ඒකින් අධ්‍යාපනය දියුනේ උගන්වන ගුරුවරයෙක් කියනවා අන්තිම එළියට එනකොට පොළොවක විදියට ගෑනමක් කියනවා බලාගෙන සිතුවර කරගන්න ගුරුවරට අන්න පාඩේ ඒක ගණන් ගන්නෙත් නෑ කලකන්නේ වැරදිලා හරි වචනයක් කතා කරගොත් මේක ගුරුවරයාගේ අවුරුද්දක කොම්බරක් කියලා. ඒසල් අනන්‍ය ප්‍රසාදේ දිනා ගන්න බැගොත් ගුරුවරයාගේ ගාවවගේ යොද ගන්න. ඒක මේවට කරපණ ඉඳලා. ඒකම ජීවු වෙලා මොහොතද යන්නේ කියන්නේ. ඒක නිසා මේ වගේ ආධ්‍යාත්මික මිත්‍ර වෙච්ච අපේ ජීවිතවල කිච්චු ගන්න කරන ක්‍රමයක් එහෙම නැතුව සාර්ථකම යුද්ධ කියලා කියන දේ අලගන යුද්ධ කියන දේ විතරම මාර්ගයක් අතර ගත්තාම අර මරණ මොහොතදී හරකෙක් වගේ තමයි මැරෙන්නේ. අදට ලංකාවේ තැනක මේ වැරදි ක්‍රමයට උන්චල් උත්තර දෙවිද අපතේ ඊට සාපේක්ෂව යනවනම් ආයතේ භාගයක් ව්‍යාපාරේ මේ දෙකින් තොරව තියෙන අධ්‍යාපන සියල්ලම මේ ළමයි නිකන් හතරක් කරන. ඒ නැත්නම් මේ ආර්ථික වෛර කරන, දිමෝපේට වෛර කරන බුද්ධියක් බව. ඒක කවදාකවත් තමයි හරියන්නේ. ආධ්‍යාත්මික වේදා ගන්න දෙන්නේ නැහැ. ඒකදී ආදින දෙමෝපේට දෙන්නේ නැහැ. මොකද ආදින දෙමෝපියෝ ඔය කියන ආධ්‍යාපන ක්‍රමයට අනුව ලෝක බෝල කරගත්තා. මේ දෙමෝපේට යුතුයකමක් තියෙනවා. කරලා කොහොමද අපි අපලගේ දෙක කරන්නේ. මොකද ඊළඟට පොඩි හකමන්නේ මේ උදාහරණයක් කියලා බාහමක කාර්යයක් කරලා මේ උදාහරණයක් කියන මොකක්ද? එහෙම නැත්නම් මේ ආත්‍යන්තික දෙයක් මොකක්ද කියන්නේ? මේක කොච්චර අදට අදාළ වෙලා තියෙනවද කියනවනම් මේ දෙකෙන් තුන්වෙනිදා ඉතිවිච්ච ටයිම්ස් මැගසින් එකේ පළවෙනිම දාලා තියෙන්නේ භාවනා පිළිබඳව නිසඳරා. ඇමරිකාවේ දැනට හැම පාසලකම ළමයෙකුට විනාඩි 5කට 10ක අධ්‍යාපනයක් දෙන්න සැලසුම් කරලා තියෙනවා හැකියාවක් තියෙනවා. අන්ති ගුරුතුමෝ කෙනෙක්ලා ගුරුතුමෝ කෙනෙක්ලා ඔක්කොම වාඩි වෙලා ඒක විනාඩි 5ක් ආයත හිතේ දාගෙන ඉන්නේ බලන්න. ඒගොල්ල විස්තර කරනවා එහෙම විනාඩි 5ක් පැය දෙකක්. ඉතින් භාගයේ යනවා යන්නේ කරන යනවා ගියාට මොකද ඇතුළට දාන ගියම මුලේ කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති කාර්යති අවශ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒක මනින්න පුළුවන් මට්ටමකට ගන්නවා. ඒක නිසා දවස් 7 භාවනාවක් කරොත් දවස් 10 භාවනා තුනක් කරොත් මේ මනසට ඇතිවෙන වෙනස හරියටම දැන් අලංකාරණ මනසාකාරණ කරලා එන්න පුළුවන් මට්ටමකට ගියේ. මේ වෙන එකක් යා එක විනාඩි 7ක් කරලා විනාඩි 5ක් කරලා විනාඩියක් උදාහරණ දෙකකින් එක විනාඩියක් කායගත දෙකකින් එක විනාඩියක් ආහාර දෙකකින් එක විනාඩියක් මෛත්‍රී කරගන්න එක විනාඩියක් විපස්සනා කරනවා විනාඩිය විනාඩියක ඒ මනසේ නිකුත් වෙන තරංග මෙන්න මේ මේ ආකාරයි කියලා ඒ හරවටම හොයලා තියෙනවා මොකද බතහිදී මේ කිසිම ආකිලමකින් අදේ කියන ප්‍රශ්නකට මොනම විදියකින්වත් ජනමාධ්‍ය ආරාවුතර මොන විදියකින්වත් ඇත්තට පාරක්කමර අවතර නෑ. එකම ක්‍රමයක් තියෙන්නේ නැවත මනස හයට යොදවගන්න. ඒගොල්ලන්ට ඒ නිසා විශාල ව්‍යාපාරයක් වෙලා තියෙනවද? මේ කායතාවක් කිමිතුන් දැනෙනවා. අතට යොදා ගැනීම කටයුත්ත නමුත් ආසනාවක බන්ධන්නේ ආසනාවක බන්ධන්නේ කිසිම දවසක නිවැරදි දෙයක් අවුරුදු 2006 ජීවිතේ ඉස්සලා කවුරුද කරවත් යනවා කියන මිනිස්සයා හොයාගත්තා කියලා දුන්නා කිසිම කටේදී ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේක ඇමරිකාවේ ලැබ් එකකින් හොයාගත්ත එකක්. ඇමරිකාවේ විද්‍යාඥයෝ ඇමරිකාවේ ළමයින්ට කරලා බෙදලා දෙනවා කියවම අපේ රටේ කතා කරගෙන බලන්න ඕන රටපඩුවක් නෙමෙයි මේ භාවනාවක් කියන්නේ. ඉතින් කච්චිය රවුලකට යනවා භාවනා කරන්නේ. ඇයි උත්තර භාවනා කරන්නේ? මතක නැහැ දුන්න ණයට අරගෙන අපිට මේකෙන් ගන්නවා කියන්නේ. ඉතින් අපි ඒවල කියනවා මේ අධ්‍යාත්මික වටිනාකම. අපි ඒවල කියනවා සංස්කෘතික ගති. මේ මුඛමත වගේ දැකලා දෙනවා අපි අතම් බලන්න තමයි රටක ජීවිතවල තියෙන පුදුච්ච ගතිය. ඒක නිසා අපිට තියෙනවා හොඳ දෙකට පේන ගතිය. මේ කාමක නියොත් මේ විදිහට ගන්න රෝග හැදෙනවා, අසාරණ හැදෙනවා, ඒක ඉදිරියට ගන්නවා, අම්මාට අපට වෛර කරනවා, පරිගදින් කියනවා. ඉතිවිලක්. අතුමුත් හිතියදල නිමෝ මේ පොදුලට ආත්මික දුක තේරෙනවා. ඒ වගේ මෙයා පරිසරයේ පිළිදකන අපිට ලබා ගන්න බැරි හොඳටම ගන්නවා. ඒ වගේම නමකට වෙන වැරදි වෙන ගන්න නිසා අනුන්ගේ වැරදි වලට අත්සම්බා කරන්න පුළුවන් අයිතියක් වෙනවා. මේක තේරුම් ගන්න තමන් තුළ මෙහෙම දෙයක් වෙනවා තේරුම් ගන්න මේක කාලයක් පාරකට කරගෙන යනකොට නැත්නම් ඊ ආර්ථික ඉක්වර වෙන්නේ නැහැ. ඒකේ නමුත් අපි ඉතිරිලා තියෙන සිංහල උදාහරණ විනිසා අපි අටවකට ඉගෙනකොට තියෙනවා විතෝ මේක අනිවිදයක් වගේ. එහෙම නැත්නම් රහසක් වගේ ඉතින් ගෙනින්නේ අපරාධ වෙච්ච යාත්‍යක් තමයි සිංහය කියලා කියන්නේ ඉතින් ඒකෝ මේක පටන් අරගත්තොත් බොහොම ලේසියෙන් ඉදිරියට හේතු වෙන මේ කායගත සති භාවනාවට කර්මී සාකච්ඡාවේ අදාහනකදී අපි ළඟ තියෙනවා. ආරම්භයේද කිව්වොත් අදීමත් පල ලැබෙනවා. හොඳට කිව්වොත් හොඳට ලැබෙනවා කියන එක දන්න නිසා ඒකාක්‍ය වුණ බටහිරකට මාස ගාණක් යනවා. තමන් කරපු දේවල් මේ තමන්ට ඉන්නේ කියලා. ඉතින් අපිට උදාහරණ දෙන්නේ මේක පුළුවන් කර තමයි ජීවිතේ සම්බන්ධ කරගෙන යනවා මතක් දකින්න ගන්න. පුළුවන් තරම් ඊගාව වරකට අපිට වගේ මේක විරුද්ධව කරලා කියලා. ඒක යොමු කරලා යැත්තන්න තේරුම් ගන්න ඕනේ. හතරවර ගුරුවරයෙක් විතරක් නෙවෙයි ජීවිතය කියන්නේ. ඊට වැඩි මානසික ආධ්‍යාත්මික තියෙනවා ඒකට සුදුසුකම් ලැබෙන වෙලාවේදී ඒකට වෙන කරගන්න දැක්කම ඒ කාන්තික වයසට යනකොට ලිලිගෙනකොට මනසේ සැකසෙන්නේ පස්චාත්තාප වෙන්න වෙනවා ඒ නිසා මේ වෙලාවේදී අකමැති වුණා ඉච්ඡා ඉන්දිය ප්‍රස්තාව නැතිව ක්‍රියාව නැති වුණා අනුගාණ සත්‍යමන්ට පුදියා අනුගාණ වීර්ය වර්තමන්ට පුදියාගෙන මේ සත්‍ය දිනු කළොත් බුද්ධ ධර්මයේ සඳහන් කරන්නේ මිනිස්සෙක් වශයෙන් ඉදිරිච්ච කෙනෙකුට සතිය පිළිගැනීම සඳහා අරමුණු හොයාගෙන යන්න ඕන කරන්නේ මනුස්ස ශරීරයේ කරන්නේ. තමන්ගේ ශරීරයෙන් භාවනාවට ආරම්භන සතිපට්ඨානයේ මුලා එනිසා ඒ ශරීරයේ දිහා සතර ප්‍රේමී කුතරව සතර ද්වේෂී කුතරව අයි කයano බලන සුදුවට ගත කරන්න ගත්තොත් ඒක කියන්නේ ඇති හැටි දැකීම. සාමක ඥාන දර්ශනය කියලා. ඒක නැත්නම් අපි මේ කය උතුමාකාර විදිහට දුරලාරණ්‍ය දියවනවා එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ ආරක්ෂණයක් ලබා ගන්න දියවනවා මේ හැමදේකින් විදහාරෝ කියලා අනුමුත් කියලා නමුත් මේ ආයත හිතියවලා ඉන්දියව වැදුවොත් ආනාපාන වැදුවොත් කියලා ඉන්දියන කියනවා ඒ වෙලාව කිසිම වෙලාවකම තව කෙනෙක් කියලා ගන්නෑ තමගේ තිබුණේ අයින් වෙන එක කරවතරන් සඳහා කරන්නේ ඊගාන අපමත්තර ආපා විනෝපයිකත්තා වේදෝ යේ වේදිකාකර ධර්මපා ඒකයි ඒකම මහාචර්ය මෙහිත් සම්පිතිය සම්මිතියති ඒකෝ දිවිත සමාධි යම් විදිහකට මේ ආනාපානේ කය පිළිබඳ සත්‍ය විදිහට පැවැත්වුවෝ පිරිසිදු වුණාට පස්සේ ඒක මේ කාම හිතිවිලි ද්වේෂ හිතිවිලි දරන්න බැරි හරියට යනවට පත් වෙනවා ඊට පස්සේ හිත තේරුම් අරගන්නවා බාහිරින් කොහොමවත් වැඩි මේ කයත් එක්ක තමයි ජීවත්. හිත ගෙවද්ද ගන්න. හිත ගියදී පරිජය කරගන්න විතර ලබක්. ඉතාලියට මෙන්නවා ලබා ගන්න. නිසා බාහිර විමුක්තිය ලෝකාපර්ණය දුරු පාරේ කරනවා. අපේ බාහිර ආත්මයේ දිනු කරන කෙනාගේ බාහිර වර්ග දැචි වෙනවා. අපේ කරන එක මේක සිද්ධ වෙන්නේ නැහැ. බාහිර අධ්‍යාපන වර්ධනයකින් තොරව ආධ්‍යාත්මික වර්ධනයකින් තොරව මේකට බාහිර වර්ධනයකින් ආරම්භ කරනවා යෝග වර්ධකෝ උසහාන වර්ධක යෝග වර්ධනයකින් මනුෂයාගේ වැඩෙන්නේ සෝමොත් විතරයි ප්‍රධාන වලිය උපක් සෝමොත් තමයි ජාති ගොඩක් කරනවා ගොඩක් නැහැ ආධ්‍යාත්මික කියන උසහාන වර්ධනය කරන්නේ ඒ අයින පරිදි ගොඩක් අතින් වෙනවා ඒකවල තමන්ට ඉලක්ක වෙනවා තත්ත්වයට අඩු වෙනවා. ඒ නිසා මේ ලද්ද මේ මනුෂ්‍ය ආත්ම භාවය දීදී විදියේදී විවගේ උතුම් දෙයකට යොදා ගන්න නැතුව ලබනාත්ම ඊගාවාත්ම මේ වගේ මනුෂ්‍ය බයක් අවතරට ලැබෙයි කියලා හිතනවා නම් මම කියනවා. උදාහරණ වදාකලා මේ කාන්තික කරපස්ස අපායයි. අපි වඩන්නේ නැති මනුෂ්‍යයාට අපාය තමයි ගෙදර වගේ. මේ පොඩි තාවකාලික විරාමයකට මේවිද තියෙන්නේ ආයෙත් යන්න තියෙන්නේ ඒක ඊගාවාත්මික නම් ඊගාව වැඩි කරන කියලා ප්‍රමාණයි කියලා කියන්නේ අපි අර නැවත ගොඩේට බැරි අත්කරපත් වීම. ඉතින් අපි මේක පහල කරගෙන මේ දැන් මම මෙතන කියන එක හරහා කටයුතු කිව්වොත් ඕන කෙනෙකුට අත්කෝපදේශ ගන්න පුළුවන් නම් දැන් නෙවෙයි නම් කවද්ද මෙතන නෙවෙයි නම් කොහෙද මන්න වෙයිද කවද්ද ඔය ගෙමිටින හැම හිතවිල්ලක්ම මාළු මයාලු ආරයි වා මම දැන් මෙතන කියන චිත්තකමේ ශක්තිය වල චිත්තකම ඒ මාර්ග විදියට චිත්තකමේ ශක්තිය පහතම කියනවා කියන්නේ තමන්න තියෙන්නේ ඒකට සමාදම් වෙනවායි අපි සමාදම් වෙනවා තමයි මේ ආයකට සත්‍ය සම්පූර්ණ කරන්නේ යම් කිසි කෙනෙක් අතවල කියනවා නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තේරෙන්න ගන්න බෑ තේරෙන්නේ නෑ කියලා. එයා භාවනාවට අහුවෙන්නේ කියන්නේ. ලෝකෙ දෙක භාවනා කරනවා පිටින්. එන්න නැත්නම් දඩබල ලෙඩේ. දැන් මම මෙතන ඉන්නවා කියලා මට තේරෙන්නේ නෑ මට දන්නේ නෑ කියලා කියනවා නම් ඒක මානසික සාහනයක් නැත්නම් කායික සාහනයක්. නමුත් මේ තේරෙනදී මේ දන්නදී නැවත නැවත කිරීම බුදුජානක සාකච්ඡාවේ ඉහළම මේ සිදුවීම කුටි වශයෙන් එනිසා මේ මන ආත්මයන් මීගලින් කරන විනාට මේ ලැබිච්ච මනුස්සකය ආයකතාවක් ජීවිත යොදවලා අධිකුසයක් පිළිස බලාපොරොත්තු වෙන කරගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන ඉවත කරනවා මේ දිනාට සැනසීමදා වේවා මේ නිදලා කාලේ බලාපොරොත්තු මේ සාකච්ඡාවට දෙන්නේ ප්‍රශ්න සාකච්ඡාවට වැඩ පිළිවෙලක් අපේ ඒකට අනුකම්පාවක් ජීවිත අපි ඉදිරිපත් කරලා තියෙනවා මම අපි හේමන්ත මහත්තයා කියලා හිතනවා මේ ලිඛිත ප්‍රශ්න පාරක් ආවරණ ආනන්දයේ නැවත භාවනාව ඇරෙන්නේ. ඒකෙන් භාවනාවේ ජීවිතය හා ජීවිතය ඇතුළේ දෙකේ හැදෙනවා. මේක විස්තරය තමයි. අනිත් කෙනෙකුට තේරෙනවා. භාවනාවට ආගය දාලා උදව් ඒ උදව් කරගෙන පස්සේ උදව් වේගින් නිසා ඇවිත් මේ අහන දුරුwidetilde අපිට කිව්වට පස්සේ නැවතත් අපිට පුළුවන් නම් ජීවිත කරන්න පුළුවන් නම් මේක භාවනාවේදී බාධාවක් නෙවෙයි. මේ ආන්තරකට දෙලින පුළුවන් වුණා. මේක තමයි නැරකට තමයි අනුගත විදිහට කායගත කරලා ආරම්භණ ඉදිරි කරලා පුළුවන් නම් ඒක බුදු සාමණේරලා යමද විතර කරන්නේ වතර කොම්පි ඉස්සෙල්ලා සතිය වතර විවර පස්සේ සතිය වතර විවර නිසා මොනවාට පිළිගන්නේ ඒ වාර්තා මෙහෙදි නැති හිත විද්‍යාව ඉස්සලා අපි කියනවා හිත විද්‍යාව අපි නැවතත් අපි විද්‍යාව හිත විද්‍යාවෙන් හිත කෙරෙලා නැහැ. මෙන්න විදිහට කියනවා සත්‍යයක් කියලා බය වෙන කරුණු වෙච්ච ඉස්සලා සත්‍යය. සත්‍යෙන් පස්සේ සත්‍යය සත්‍යයෙන් හිත කෙරෙලා නැහැ. අපි වගේ හැකියාවක් ධෛර්ය වෙනකක් විදිහට ගත්තා පස්සේ අපිට කියන්නේ සත්‍ය බලයි. ඉතින් නම් මම මෙලෙස මම කියලා ගන්නවා. අපි ගැටුම් දිවිලි බවරේ දුවේ මොකද කියන්නේ මොනවා ආනේ කියන්නේ වෙන්නේ එන මේක අදාළ උත්තරේ දීලා කටයුතු කෙරුවෝ හරකට තිබුණේ විස්තර කරගන්න තමයි තේරුම් ගන්න පටන් මේක ජීවිත කරලා තියෙනවා මේ විස්තර කරලා නැහැ අපේ විවර පාස්සේ විවර වේදනා විවර පාස්සේ නැවත සත්‍ය පිළිගන්න පුළුවන් කියන ඒකත් එකතු කරගන්න මේ වචනයට මුද වියක්කුණ ඒක ඔක්කොදේ මේ අපේ කය දුතු. අපිට පාර විදිහට කියන්නේ මේ කයේ නිවනසේ දුමාකාර දැන සංකාරයක් තියෙනවා. අපි ප්‍රශ්නේ හරලා. ඒ කියන්නේ මම මොකද කරන්නේ? මොකද කියලා පස්සේ සත්‍ය පිටවනවා. මොනවද ඒක කරන්නේ? දුමාකාර දුක් බයක් ඇති කර ගන්නවා. මේ වසල දුක අපායන අනුලකයි. වසල දුකට කවුද අපායන? මේ වතුරට පොඩ්ඩක් ඉස්සලා හදේ කියන පස්සේ හදේ කියන එක ගන්න බාර. ඉතින් කෙලෙස් දුක්ඛිකලා හදේ උත්තරගෙන යන කතා කරගත්තා පස්සේ කියන්නේ අලංකාරයගේ සුමානික වැඩ උදාරයක් කරනවා. මුලකටම විඥාන ඥානය එකයි කියන පාඩක වේදනාවට හිතිවිලා සම්ම රැමී කලින් සත්‍ය කියන පස්සේ සත්‍ය කියන එක දුන්න අමුදේ වගේ හැම එකකින්ම බල විඳලා ඇල්මරලා විසීම හැකේ නැත්නම් ඉතින් මේක නැති කෙනා කප්පේ ඉන්නේ ඉස්සරව බලන්න. ආයෙකම කරගන්න ඕන බලන්න. අතුරු අතුරු ඒක ආමාරේ ඉස්සරයි. මේ ප්‍රතිකර්ම ගන්න කෙනා කියන්නේ දුවේ. නැමෙට ඉස්සරවවත් ඒකම ඒක තමයි. ඒකෝට මේක ඉස්සර කරනවා. ආන්නේ විදිහට මේ ආකාරයක සාධක වල කතර ගැනීම සඳහා රාජ සාකච්ඡාවක් සංවේදකයන්හි නාමයේ ආරම්භ කුෂ්ණ බලයේ ඒක තමයි හැදී කුෂ්ණ බල කරනවා කියන්නේ. ඒක නාමයේ ආරම්භ මොන විශේෂණයක් සිදුවේ මේ මොහොතේ ආරයි. ඒක යාදී වල මොනවද මනසන්සේ දැනෙන්නේ වැඩි දැක්ෂණ. ඒක උඩ ඒ මාර්ගයේ ඒකාරව කරන විදිහ පේනවා. ඒක එකිනෙකාට කඩ කරලා දෙන්නවා. ඉන්නේ නිවිද ආනාපානද නාසිකාග්‍රේද හදවතද වගේ ප්‍රශ්න නලියනවා. වල නාමයේ පැත්තේ අපට ඇඟිලිවල එක එක ශක්ති වැඩ කරන්න පටන් ගන්න ඔක්කොම ලාභයට ගන්න ඔක්කොම සුදුමන්දල වලට ගන්න අදාපකට දේශනා කරනවා. මම උදාන දෙන්නේ ඇහිිත සිදුවේ භාවනාවේ ඉන්දියා අභිජීවී සතිය දිනේ සහායයි ඒක දිනේ ආශයයේ ඉන්නේ ජීවිතේ වලට කිසිම අපලෝකයේ ඒක තමයි ඒක තමයි මේ අවබෝධයේ ආධිනේ විශේෂණ ආධිවාදී සිදුවේ ආය අවල ධර්ම වේවි. ආදී කෙරෙනවාද අවබෝධයේ ආධිනේ විශේෂණ සිදුවේ යොමුවේ. ඉන්දාල් ආයතනයේ කරුණු නාමයෙන් දෙකෙන් බලාගෙන ඉන්නේ ආශා ප්‍රසාර වේවි. මේ රාගයේ ජීවිතයේ මේ ආශාස ජීවිතයේ ආශාස ජීවිතයේ යන්නේ. මේ ආනිශ්චය ජීවිතයේ විස්මානාවේ ජීවනා කියන්නේ සිදුව සිදුවනවා අනිවාර්යයෙන්ම. මේ ආශාස ජීවිතයේ ආශාස ආරම්භයෙන් ආනන්ද කාලයේ සීමාවද. මේක රාගයේ ශරීරයේ ශාරණය යන්නේ. මෙලදා වඩා සීල ශාරණය. මේකේ නාම ඇලී නැන්නේ. නරක ප්‍රේෂණය. මේ හැම ආර්ය වේදනාව මෙවර එය බොහෝ අධ්‍යයනයේ සිදුවනවා දේශය ගන්නවා වගේ. වාසිය ගැනීම ලැබෙන්නේ. මේ ගැනීම සමග ආශ්‍රයයේ ආනාපානයේ ගැනීම. සිදුවෝ සිදු ආශ්‍රයයක් සිදුවනවා ඒ කලාවේ සිදුවෙන විදිහ අවකාශයේ දෙක ආශ්‍රය සිදුවන යන ගැනීමට විදියට හැම කර්මයක් නිසා විඳින ඉස්තිය ඒක එක එක පැත්තයි මම විචාර කරන්නේ. කායයේ ඉන්නකොට මේ කටුවද ඇලවරක් කරනවා විනාඩි 30යි හොඳට තාම එළඹෙච්ච සීය තියෙනවා අපල දෙන්න ඇදගෙනම වේනවා ඒ වෙලාවට කටු වේදනා දුර වෙනවා නැවතත් හිත හදයක් එක ආමාණය ඇලවපස්සේ ආයතන කාණාට හිත යනවා ඒක නිසා ගුරු ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අපල දෙන්න ඉස්සෙල්ලා සතියේ ජීවිත ඇති ගැටියක් අපේ විදේයයට පස්සේ ආයෙත් සතිය. ඒක අපේ විදේයයක් ඇති ගැටියක් කියලා. ඒක ගන්න පුළුවන් බැලන්ස්ය දෙක අපිට විද්‍යාවේ භාවනාවේ ඒ මොකද මේ වගේ විචිත කියන්න පුළුවන් කෙනාට තමයි අනිත් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අයියකට කියන ශබ්ද ඇහෙනවා මොකදේ බාධා වුනේ. ඒ කියන්නේ ශබ්ද ඇහෙන්නේ ඉච්ඡිත විචිත ශබ්දය. ඇනිලා නැහැ. නිරයක් කලයක් අන්තිමේ විදකල විලකක මහත්මයට පොලයක් කරනවා. කරනකොට තරංගමාලාවක් කරනවා. මුළු තරංගමාලාව යොදවපත් ආන්නේ සිදුවම කරනවා. ආයේ විදිහට කරන්නේ නැහැ. ඉතින් ඒක යාගන්න මේ පොලයක් අඩු. පොලේ තරංගමාලාව ගියා. නතරවට ආයේ නිකල් විලකට යනවා කියලා. එයා විසල විල සමානක් වෙන කෙනෙක්. වැඩි පොලේ නෙමෙයි සමානක්. ඉතින් මේ විදිහට බලන් බලන් ජීවිතය ඇතිවෙන ශක්තිය කියනවා ප්‍රතිශක්තිය කියලා. එතන දැරීමේ ශක්තිය කියලා. එතකොට ප්‍රතිශක්තිය වැඩෙනවා. ඉතින් ශක්තිය අඩු. මේ සඳහා මේකේ පාපෝචාරණය කරනවා. ආවෝදයක් කරනවා. කරකුදයක් කරනවා. ඒක මොයාකාරයක්. ඕනෑතිකමක් නෙවෙයි. විලාව නැතිකමක් නෙවෙයි. ඒක තේරෙන්නේ කියන්නේ නමකට තේරෙනවා. මේක තව ඉස්සරහට දුවනවා. ඒ වගේම මා සාක්ෂියක් දෙන්න මේ පාන්තම වෙලා වැඩි නැගෙන කරා. මේ පාන්තම තමයි මේ ආයෝජනයක ඉන්නට යන්න ඕන. ඉතින් මේ කමඨාන බුද්ධ පිළිවෙල කරන්නේ තල්ලු වෙනවා. දැන් හරි. දැන් ඔතන ඉලකට ගත්ත මේක කියන ධර්ම ඕජාව. කියන්නේ අපි ජීවයක් කරනකොට මේ පිටකේ රස දැනෙන වගේ ඕජාව වෙන්න පටන් ගන්නවා. ස්පන්දනකට තමයි දැනෙන්නේ. ඒක වැඩි කරන්න වැඩි කරන්න සමාදන්නේ සමාදන්නේ සතුටේ වැඩි වෙන කෙනෙක් පදේ. ඒ නිසා ටිකට මේ දේ කරගෙන යන්න ලොකු දැක්මක් හිතේ තියෙනවා කියලා. මේ විදියට උත්සාහකෙන්නේ ආයතන සතියේ ආයතන දෙකක් හොයන්නේ දුර. මන්නේ කායමයි ආරෝපණය කරගෙන ජීවිතාහි කරගෙන යන්නේ. ඒක විතරක් මේ නඩත්තරන් කිව්වොත් ජීවිතය ආයෙත් ආරම්භ කරනවා. අලුත් කපෝ පස්සන්න නැගලා පටන් ගන්නවා. ආරකණිය ලකපල දිනේ බලපොරොන් වෙනවා. අලුත් පස්ස ඒක පටන් ගන්න විදිහ ගන්න පුළුවන්. නැත්නම් ලැබ් ඉන්නකට නැත්නම් ස්වභාව ඉන්නකට තේජෝ පස්සේ ඒක ගන්න පුළුවන්. නැත්නම් යායක නිලියෙදි මුදල් ගන්නකොට ඊට පස්සේ ආපෝපතින් ගන්න පුළුවන්. ඉතින් මේක සංඥා. ඉතින් මේක පළවෙනි වෙලාවට හම්බෙන්නේ. සමහර විට ඒ සඳහා ගහකට ස්තම්භයේදී රවුල් ආකම්කල ඉරකීපාර වෙද්දක් බඳලා තමයි මේකේ කාර්යාරක්ෂක රෝස්සේ විද්‍යක ගහලා ඉඳගෙන මේ නිල්පාරේ රවුල් වෙද්දී දිහා විතරක් බලනකොට මේක වැටෙනවා. මිනි පාට වෙනත්නම් සුදු පාට අර මේ වගේ සංඥා ඇති කර ගන්න ඕනේ ප්‍රශ්න කෙනෙක් කියනවා විමුක්ති මාර්ගයේ මේක ත්‍රිකෝණාකාර වෙන්න පුළුවන් හතර වශයෙන් පුළුවන් රවුම් වෙන්න පුළුවන් කියලා විසුද්ධි මාර්ගයේ රවුම් එක විතරයි කියනවා ඒ කියන්නේ මේක දිගින් දිගටම මානසික කටයුතු වල පරිණාමයට පත්වෙනවා විසුද්ධි මාර්ගයේ කොට අපි ඒකවල පිළිගන්නේ රවුම් කටයුතු විතරයි කායගත සත්‍යයෙන් නම් මේක සම්බන්ධ කරනවා නම් ඒකදී උගන්වන අභිභාවයක කසින කියලා જાතියක් මුලවට තමන්ගේ කය දිස්කොටාර බලපු කෙනාට පිට ගැන හිතලා මූත්‍ර ගැන හිතලා ආපාරණ කරනවා අත ගැන ඇයි ප්‍රතික්‍රියා කරන්නේ සුදු පාරවල් කිච්චන හිතලා දීලක කෙනෙක් මේකනේ හිතලා රතු පාට පැහැදිලි කරනවා. කියනවා භාවනා කරන කෙනෙකුට තමයි ඉදිරියට ආගින්නේ. ඒ ඉදිරි කොටාසිය මොනවද? කොටාසියක වර්ණයක් කියන්නේ ඒ වර්ණයේම අසින මණ්ඩලයක් වේකරණය කරනවා. ඒක ඔක්කොම කාණ්ඩවල. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ආයකට සම්පූර්ණ ශ්‍රේෂ්ඨ කියලා මේක අයව. උත්පත්ති මම ගන්න මේ ආයාදයෙන් අරමුණ කරගෙන මේක. හසින කරනවා නම් කියනවා සාමාන්‍ය ගුරුවරයෙක්යි දාන කෙනෙක් කරගෙන යනකොට ඕක දැනගන්න අපලගෙන තියෙන වාඩි ආයකට සත්‍ය පටලගෙන තියෙන ඉඳලා ඒක දැනගන්න ආනාපාන සූත්‍රයේ ආනාපාන නිවි ආනාපාන ආනාපාන කියනවා සම්පෝෂයේ පරිණිතක අසේචන පෝෂ සුභෝග විහාරෝ ආනාපාන සමාධිය සාන්තයි ප්‍රණීතයි සිල් හතරෙන් දෙකේ යවන්න පිටකට යන්න ඕන තමයි. අරකට ගෙදරම තියෙනවා. අශේෂකයි. මෙකියකට කටවල කරන හදලා ගන්න ඕන. සුකෝ විහාර තමයි ඉන්නේ ඉරියව්ව මේකට කරන දැනෙන කලාරන්නේ ආහාරම කලාරන්නේ. ඒක නිසා ඒක කියෙදී අසිනු කරන්නේ යන්නේක මට පේන ප්‍රායෝගික ප්‍රශ්නක් නෙවෙයි. මුලදා ප්‍රශ්නක් නෙවෙයි. මොනවා කරන්නේ? ඒ වෙනුවට ඉදිරියට වෙලා තියෙන අරමුණ ගන්න. තමන්ගේ ඉදිරියට වෙලා තියෙන අරමුණ තමයි තමන්ගේ කය. ඒක අරමුණ කරනවා. ඒක ආරාම වශයෙන් මානසික කරගන්නවා. මම නැත්තම් අර විදිහට මණ්ඩලයක් වශයෙන් ස්වභාවික ප්‍රවෘත්ති ප්‍රක්‍රියාවක් දෙකිනුනට කරනවා. ඒ සම්බන්ධව සාපි සීලවශයෙන් යන්නේ යන්නේ වශයෙන් දැක්වෙන ආකාරයේ ආවරණයේදී සිදුවන විවිධ ආකාරයන් සමහරවිට සාපි සූත්‍රාන්තයේ කර්මය වැඩි කරගන්න. මහාකාරයේදී සමහරවිට සූත්‍රාන්තයේ ධර්මයේ ප්‍රසන්නයේ වදාළයි. සාපි සූත්‍රාන්තයේ ආරම්භයේ සාහනීය බවගෙන ඒක අන්‍යයන් වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ අමාශය වෙන මේක ඇත්තටම ගහපාකලේ ආනන්දවල ධර්මචාරී කෙනෙක්ලා ගහගන්න මෙන්න තමයි පැය ගානක් යනවා මේක මෙහෙම උත්තරය ආනන්ද පාරකට සූත්‍රයේ කියනවා මේ මේ කායගත සූත්‍රයේ කිව්වාට ධනමේකදී 18 වෙනි සූත්‍රයේදී කරකවන සඳහන් කරලා තියෙනවා මේ ආනාපානවදී වරනකොට හතර දරිවට්ටාණේ වැඩ. හතර දරිවට්ටාණේ වැඩනකොට පොඩි පාරකට ගන්නවා ඉහළ කෙලවරක තියෙන සත්පුරුෂයන්ට වැඩ. සත්පුරුෂයන්ට වැඩනකොට ආගය තමයි මාර්ගය වෙනවා. බොහෝම කෙටි පාරක්. ආනපානවත් කරගන්න. බලවත්යෙන් පස්සේ උත්තර දෙනවා. සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රඥාවීය සතර ඒතිපාද පංච බල පංචේන්ද්‍රිය සත්පුරුෂයන්ට සහ ආගය තමයි මාර්ගයේ දුරුවම තමයි තීසරක්. අසුබලාන හතර කියන්නේ හතරයි, ඉතිපාද හතරයි අටයි. අ ඉතිපාද හතර සම්‍යක් ප්‍රධාන නිරෝධයයි, පංච බල පහයි, පංච ඉන්ද්‍රිය 10යි, ඒක 22යි. 22යි සත්‍ය සත්‍ය බුද්ධයක කියන 29යි. 29 එකන 8යි. මේකම ගන්න දෙලේ මම මේ අලෙන් කරන්නේ. මට ඒක උගන්නන්න ඕන කමක් නැහැ. මොකද ඕගොල්ලෝ කඩපාඩමක් දීපුවම ඕව කඩපාඩම් කරන දුන්නේ මම ඇයි කියලා එනවා නීතිය. කඩපාඩම් කරගෙන ඉන්නවා. කම්පෝයි. ආනාපාන තීනේ වරන් මේක විස්තර කරන්න ඕන කතාවක් දෙනවා. මේ කික්කම මේ කිදිටාව ආනාපාන කරපන්. ඒක අත්‍යවශ්‍ය කාර්යයක්. ඒකට මේ මැඩික ආරුබච්චර මම නික නෙවෙයි. මුලින්ම දෙන්නේ විද්‍යාව වලට. දැන් තියෙනකින් පටන් ගන්න අපිට කියනකොට කියනවා දැන් කියන තැනින් පටන් ගන්න කියන දේ පටන් ගන්න. ඒලාටක කරමු. මුලවිච්ච දෙයක් මුලවිච්ච දෙයක් හිතේ දෙකක් කාලවත්. අදාළ කර පටන් ගන්නවා. අද අධ්‍යාපනක මේ තියෙන්නේ නැති දේවල් නැති ගන්න. ඒක හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක. ටෙස්ටිව් එකක්. ටෙස්ටිව් වලට ගැජට් එකක්. ඊට පස්සේ පරිශීලනය කරනවා. මොන පුළුවන් කතාවක් කරනවා. බුදුරජාණෝ අධ්‍යාපනය කරනවා ඊපස්සේ ඒක කාගේ මෙහෙම ඇමරිකාවේ විශේෂ පරීක්ෂණාගාරයකට යන්න ඕන කියලා ඉතින් ඊළඟ රටයක්. ඒක මේවාට පස්සේ උඩින් යන්නේ. නායම් බලන මිනිස්සු ඉන්නවා. ඕගොල්ලෝ විද්‍යාව කරලා නැහැ ඕගොල්ලෝ දන්නේ නැහැ. අපි ගිහින් ඇමරිකාවේ ලැබ් එක කරලා තියෙනවා. පහක මේක අදාළයි. බුදුරජාණන් කියන්නේ මෙතනින් පටන් ගන්න, ඊළඟින් පටන් ගන්න බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තිනකොට මනසාර බහරට ලැබිලා තිනකොට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. බුද්ධ කර්තකංශෝණයක් ලැබිලා තියෙනවා. කල්යාණ විකාශය ලැබෙද අපි හිත හැම වෙලාවෙම නැති දෙයක් අල්ලන්න ගන්නවා. මේක තමයි දීන ගතිය. ඒක බයකුල කියන්නේ. ජීවිතේ පටන් ගන්න එක නම් ජීවිතයක් කියලා පටන් ගන්න. ඒක හැබැයි හැමෝටම හිතෙන්නේ. මේක නැති සංඥා ගන්නවා කියන එක හැමෝටම හිතින්නේ නමුත් අපි එකිනෙකට අනු කරගන්න අන්‍යෝන්‍යයෙන් ප්‍රත්‍ය වේලා නැගිට දේ හදප වෙනවා නම් එයාට ගමනක් තියෙනවා සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්නයක්. මේ ද්වාදසාකාරයේ විපරිවර්තය චතුරාර්ය සත්‍යය බුදුදහමේ අවුරුදු 2600 කට ඉස්සර වෙලා සම්බුද්ධත්වයේ අවුරුදු 2600 ඒ කරන ප්‍රකාශයේ තියෙන ඒ පිළිලිඳුක ඒක තමයි කියන්නේ මම කියන තරම් ප්‍රියතම කල කොටලා උදැසි සදාකර කියන සත්‍ය හතරයි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මා කල යුක්ති සත්‍ය අවබෝධ කිරීමයි කියන ඥානය. දුක එනකොට ගාම් ගන්න එක නෙමෙයි. ඇතුළ ගන්න එක නෙමෙයි. නැති කිය ගන්න එක නෙමෙයි. දුක අවබෝධ කර යුතුයි කියන ඥානය. ඕක අපිට කවුද උගන්වන්නේ? අපි දුක එනකොට කොහොමද තාගිට පැනව ගාගෙන ඉන්නේ? තමරක් යනකොට සුද්ධාලම කෝපයක් අරගෙනම යන්නේ දුක එන්නේ ඉස්සෙල්ලා සීල කරගෙන. මේකට මොන දුක්ද කියලා දුරගන්නේ මේක නෙමෙයි මිනිස්සු දුක ඒකෝටික අවබෝධ කරගන්න ඕන කියලා ඥානයක් තියෙනවා. ඒක ඔබට අමලකටල ගන්නන්නේ ඉස්කෝලේ ගන්නන්නේ මම කියන්නේ මේක. ඔබට දුක එන්නේ සත්‍ය අවබෝධ කරගන්න. පුළුවන් තරම් ඉවසන්න. ඊට පස්සේ ආ තේරුම් ගන්න එහෙම බලනකොට දුක පිටින් වෙන්නනවා ලක්ෂණයක මම යන කරනවා. දුකේ නෝක බය වෙලා දුන්නා නෙවෙයි. ඉන්නත් වඩා ටිකක් හරි කරන්න පුළුවන්. දුක දරා සිටීමේ ශක්තිය වර්ධනය දුකට මොන දෙයක් ප්‍රමාණයට වැඩි. ඒක වෙනම ඥාන. මොකද දෙවන කීයේ අන්නේ තේරෙන්න ගන්න මම කරලා පැමිණි. මම දරා ගන්නවා කියලා කියන්නේ කියන්නේ පරියන්කේ මාව දුක විදිහ. මරණ දුක විදිහ නැතුව මරණ දුක විදිහ නැතුව මුත්තේ විදිහ නැතුව පාදාක සම්මුතිය කරනවා. මරණය අදකින් නැතුව පදයන් කියන විසුවාන් වෙනවා. එහෙනම් මේ සෝවාන් එක නරඹිලා නෙවෙයි. සාරුමීනිකේ ආරක කාරණා. පොතක් මෙතන අලුත් කරනවා දැක තමයි අපේ මේක පුදාන්නේ. මේ කවුද වැඩේ කරන්නේ කියලා. කවුද ගැටි මරණය කරන්නේ. මේ ගමේ වලසතුරු ඉවත් මේක නොවේ වාරණ විරෝධ කරනවා. ඉතින් යත්තිඥානයක් නැහැ, කුත්තිඥානයක් නැහැ, කුත්තිඥානයක් නැහැ. ඒක එළඹෙන්න පටවිලක්. එහෙම කෙනාට ඊට පස්සේ දුක හරගැනීමේ හේතුවක් දැනෙන්නේ අහාවක් එන්නේ නෑ මොකද ඒක වෛර කරනවා. දුක හරගැනීමේ හේතුව කියන්නේ කුෂ්ණාව. අපි කුෂ්ණාවට එනකොටම කෙලෙයක් කියලා කතා කරන්නේ මොකද කුෂ්ණාවේ බලවත් ගන්න හම්බ වෙන්නේ. ඒකට කුෂ්ණාවට කුෂ්ණා කියන කියන දුක පිළිබඳ අවිද්‍යාවේ කුෂ්ණාව. ඒකෙන් අවිද්‍යාව නිසා කිරීම තමයි අත්වාචාරි මාර්ගය කියන්නේ ඒක කියන හරිය තේරෙන්නේ. මේ මොහොතේ කියලා ආරෝගය සැපනා වූ පිටවත්ටි ඇයිදවා දෙකදී අවරෝගය හදන රූපකමක් ඇයිදවා දෙකදී මේ බර රෝගෙට යාලකද ඒකම තමයි බුද්ධඝාතයන් වහන්සේ ගුණාකලකේ දුක පිළිබඳ බැලීම තමයි ඔය වෙන කරන්නේ. ඔක ගන්නවනම් මේ ප්‍රේම කරන්නේ මොකද කියලා. ඊළඟට දුක පිළිබඳව මනාදකේ ආවෝදිතු කර අපිට දුක ඇති වෙන හේතුව අවශ්‍ය කරනවා. ඒකල බය කරන විතරයි. ඉතින් ඒක බලනකොට මොන බලන මොකද? ඊපස්සේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඉක්මනට ගත්තොත් ඉක්මනින් ආශසකට ආශසක වෙන්නේ. දුක ආවොත්දී වේදනාවක් ආවොත් වේදනාවකින් අධ්‍යාත්මයක් ඇතිවෙන මේ ඇතිවෙන තැනක් නිරෝධනක ඒක දෙගන්නු ඉවෙන්නම බලන්න. කිසි දෙයක් දුක වෙන සැප වෙන ඉක්මනට ආයෙත් ඉතින් හරියට තමයි කියනවා කරදරක දෙයක් ඒකත් සමානයි මේක බලන්න ඕනේ. ආ මේක බලනවා මම මේක දැක්කා. ඒකට මේ නිතර අපකරා පැමිණෙද්දී කියලා බලන ඕනකමක් සත්‍ය ඥාන කුටි ඥාන කොටද. අපේ විද්‍යාව කරනවා පරිණාමයේ දෙරිවිලි දුකමනේ කියලා. රටේ ගන්න දුකම. ඒක මම ගහලා පරීක්ෂණය. නිරීක්ෂණය. ඉගෙන ගන්න. ඉතින් මේක කරන්නේ මේ පරේ අත සම්බන්ධතාවය එක්ක මේ සම්බන්ධතාවය ගැඹුරු ධර්ම සම්බන්ධතාවයක නේද කම්ලයි වාන්තික වෙන්නේ ඕපාන්තික වෙන්නේ ඕහිත ප්‍රතික්‍රස් නේ ටෙලිවිෂන් නේ මේ ව්‍යාකරණ මුතුරා මේ ඉතාම ගැඹුරු දෙයක් එක්ක ගන්නවා ධර්ම කරන්නේ මේ ටීචින් ටෙක්නික්ස් පාරක් මාගේ පාරක් කරලා තියෙන ප්‍රතිඥා කාර්යකට ලෝකේ ඉතාම සංකීර්ණ ගැඹුරු පරිදි දීලා තියෙනවා කිසිම කරුණාවක් නැහැ කිසිම චෝදනාවක් නැහැ පිළිවෙල අධිකාම දෙයක් නෑ පිළිවෙලක් නෑ පිළිවෙල තමයි ඉතින් කරන මේ ද්වාරකාකාරයේ ඉදිරිපත්ය සතරවරකත්තේ පැත්තකදී ඉදිරිපත් කරපු ස්වභාවය ඉදිරිපත් කරපු ආකාරය විනාශ දිගස්පන්සල කරසි ඉස්සුවා කිව්වා මේකේ හරේ ඕකට ඉදිරිපත් කිරීම ඒ නිසා මේක පීඩිතව කරලා ඒක තමයි පොදු දෙයක්. තව දැක්කම මේ මිනි අපි කරන වැඩවලදී භාවනා කන්දියේදී ඕවගන්න යන්නේ මොකද ඒක තමයි මූල දාලා පතන වෙදියා අත්ද ගන්න ඒකේ කරන්නේ කියන්නේ ඇමින දුක්ඛේ රහයි කියලා දුන්න දැනීමක් තියෙනවා ඒ වගේ ආශාවසාරෝ අන්දින දේක ඉතින් ඒක තමයි දුක්ඛකේ දුක්ඛයන්ව සඳහන් කරන්නේ කියන්නේ ඒක විමුක්ති සමාධියේ අනුමත වේලාවේදී ඊළඟේ ආරම්භයේදී මොනවාගේ ආශනාව වෙන්නේ ආරම්භයේදී මේක ඇත්තටම ඉතිතිලව මොනවාද කරගෙන යනවා අපි කායන වචනාවෙන් තමයි කරන්නේ කොහොමද කියලා කිව්වොත් මොකටද කාරණා කිව්වොත් මම මේ වචන පිට කාරණයකට යනවා ඒක නැත්නම් මම හිතලා කිව්වොත් මේ කතාව නොකරේ අපි මේ දෙකකින් භාවනා කරන කායන වචන කරන ප්‍රශ්නේ එනකොට කියලා ගමන් කරන භාවනා කියන්නේ. ඒකට ආවදයක් නම් අපිට ඇඟෙන දෙයක් කතා කරන්න අපි මහා ලෝක මාතෘකාවක් කතා කරන්න ගියා. ඉක්කේ මුන්නාට කතාකරේ විනාඩියක් ආයෙනා කියන්නේ මොන කියනවා. ඉතින් ඒක ප්‍රශ්නේ. අපි මහා කතා නැත්නම් මේ ප්‍රශ්නේ තමයි අදාළ වෙන්නේ නැහැ කියන්නේ මම කියන්නේ. නැත්නම් මම ප්‍රශ්න කරා. සුදු සාධාරණ ආලෝක සුඛ ආකාරයේ මහාවර සූත්‍රය මලකට අනුගමනාකාරවක අවස්ථාවේ විජේ ආගා සූත්‍රය සූර්යයේ අවස්ථාවේ මහතුන් සූත්‍රය යන්නේ විවිධ සූත්‍ර දේශනාවේ භාවනාවේ ක්‍රම අවස්ථාවක මේ භාවනාවේ අනිත්‍ය අවස්ථාවේ හැඳින්වෙන්නේ සූත්‍රය. සාමාන්‍ය කියන්නේ අපි දෙකිනවා ඒ වර්තනා සංස්කාරය වෙලා තියෙන්නේ විදේක අරලෙදි පහකට සමාන රූපවල තියෙන ආශාව නිසා මේකින් දෙකියෝවි රූපේ ගතනා රූපේ මාති ආලයකට සංස්කාර කරනවා සමහරකු සුඛ වේදනාව හොයාගෙන ගිහින් දුකවල කාමීච්ඡාරය කරලා වේදනාවකින් සංස්කාරය කරනවා තාරකයේ සංඥාවේ ඔපකාරකාරයෙන් අනිවිදකකාරී වෙනම අපායක් හදාගන්න. ඒ සංඥාව. අනන්ත දෙකකට කටේ නිර්මාණය කරනවා. විවිධ නිර්මාණ පිළිබඳා ඒක අපාය. විඥානය කරන කටේ දෙකකට බෙදලා පාලනය කරන කටේ විඥානය. ඉතින් අපි වුණාර ගැට ගහගන්න ක්‍රමයේ අනුව බුදුදහමෙන් කරන දේශනාවේ රූපාලක සංසාරය ගැට ගන්න මිනිසයා රූප දේක ගැනීමෙන් නිදාරනවා. වේදනාලක සංසාරය කරවන මිනිසයා වේදනා දේක ගැනීමෙන් නිදාරනවා. තමයි ගැලවුම් ක්‍රම පහ උපාදානස්කන්ධ ඇති විතර කරනවා. ඒක එක එක විදිහට විස්තර කරන කාරණාවනේ කිවිලි. එකම කියලා කියනවා බෑ. සමානකයක් කියනවා. ඒ නිසා එක්කනමේ පහම විදිහ ගැටවි. හරිද අනු වෙනස් වෙනවා. ගැලවෙන ක්‍රමයක් තමයි මේ කොහොමද මේ සම්පූර්ණ කරන්නේ මොන කාරණාවක් ආදී දෙයක් විශේෂයෙන් අනිවාර්යෙන් විශේෂ උදාහරණයක් වගේ විශේෂ අරමුණක් ඇතුළේ තියෙන බවයි මේ නිසාදී රෝගීනාලා පරිණත භාවනාවේ ජීවිතය මෙහෙමින්දේ නිසා නිරවද මම දැන් දෙන්නේ කියන්නේ අනිවාර්ය භාවනාවේ මාර්ගයන්නේ මේ භාවනාව සිදු කරනවා අර භාවනා කාලයේ මෙහෙමින්දේ ඒ නැගිටින හේතු වෙන කාරණාව පිළිගන්නේ ඒක ආරම්භ අපි මෙලි භාවනා ගැන කතා කරන්නේ. ඉවිදින්න මොකක් හරි කලබල ගන්න නිසා ඒකම කරන්නේ කියනවා ඒකම කරනවා. ඒක වැරදි පිළිවෙල කරනවා කරන්නේ. ආයෙ හිතේ අරමුණ නැත්නම් ආයෙ අරමුණක් මේ දෙකේදී අරමුණ නැත්නම් එකයි නැත්නම් එකයි කියන යන නාම පිළිබඳ විකාර සුදී කතාවක් සර්වඥේ මහා නිසසුත් ගණන් තියෙනවා. මේ මේකේ උත්තරාදී කිසිම කතාවක් නෙවෙයි. මේකේ කරන්නේ මේ භාවනාවට අරමුණක් නැත්නම් ඇයි නැගිටින්නේ? මම කියන්නේ නැගිටින්න හේතුව මොකක්ද කියන එක විතර කරනවා. ඒ හරහා පුළුවන් ඒක එක්ක සදායම් කරන නැත්නම් ඒක ඉස්සරහට යන අරමුණ කරගෙන ඉස්සරහට යන්න කියන ප්‍රතිචීති කියනවා. මේ ඇතුළේ සාමාජික ආත්මයන් විශ්වාස කරන ඒ ඉඳලා කවර සිිතේ සමාධි වෙනදාන්නේ වෙන්නේ කියලා. මේක ඒකේ උගත නෑනේ කරේ. මේක හේතුව තමයි. එතන ලේක බැක් සමාධිය කරන්නේ නැත්නම් සතියක සතියක්. සතියට අනියම් ඒක සමාධිය දෙකියලා මේක සමාධිය ඇතිවිලා මේක කියලා සත්‍යෙක බෙදලා තියෙනවා. ඒ අරමුණ තමයි දෙවියන් සත්‍ය නැති බව ආරම්භ කරන්නේ සමාධිය තියෙනවා. මාගේ නැතිව අවධානය යකීමින් ඉන්නේ කරන්නේ. විද්‍යාව මගේ අවධිය. අවධිය කියනවා. ඊට පස්සේ සාංශික විචාරක සත්‍ය වැඩක සමාධිය. ඒක අපෝදාවේදී සත්‍ය විදිහට ප්‍රාණය කිව්වා. ආනාපානසතිය වාචිකාරණ සම්පූර්ණ කිරීමේදී ඒක තමයි මොහොතවල සිම්පොත් තුනක් තියෙනවා හතරක් තියෙනවා. කොයි එක ගන්නෑ මේ ඉන්නේ. අර අපි නිරංජලාවක් මෙදියත් කරගන්නවා. පත්තරල කියනවා නෙගටිව් ගන්න. මේ මොනවාට බාරගත්තා යැලෙන්න කරන සම්බන්ධව සම්බන්ධික වෙයි. අද ඊළඟ ආරම්භයක් කරගත්තා. අපි නංගකෝරාදී දානකරන වැඩම සංස්ථානයේ කිසිම පිළිබඳව ලේඛකාරිකාවක් මේනවට පුළුවන් පුළුවන් එමන්තත් එක්ක මාර්ගයක නිරුද්ධ කරගන්න වෙන්නේ. මේකත් අපි ළඟ තියෙනවා. කොහොමද ඒක නැමෙන්නේ කරන්නේ කියලා ඒ රසකරු අඳුරගෙන මෙන්න මොකට නැගිටවල ගියා ජීවිත රසන කරනවා දෙන්නේ අඳුරගෙන ඒ මොකට කතා කරලා මේ විලාය තවත් ආරාධනා කරන්න අපි මෙතන හැමදාම මනමින් ගන්නවා අනේ ස්වාමීන් වහන්සේ අර කොහොමද ඉස්සරහට කාරණා මම අත ආරාධනා කරනවා මීනෝකට දැන් ගන්න කට්ටිය කියලා හිතුවා හතරේ තියෙනවා ඒකේ මේ හතරේ තියෙනවා අපි කාරණා වැඩ පුදු තවත් තවත් හතක් පොදුනක් පොදාක් විතර ගන්න එතකොට ඊයේ මොන විදිහට ඉගෙනද? ඉගෙන ගන්න මේ නම් දුරුකාරක බැලලා කවුනියක් මේක කමින් යන්නේ. ඒ විදිහට මම කරන්නේ ඒක ගන්න පුළුවන් කෙනෙක් මැදිහත් කරලා මේ කටයුතු කරනවා. ඒ නිසා එක ඕකයි. ඊදී ගන්න. අවශ්‍යතාවයක් තියෙනවා මේ නිවිදිකවට ගන්න. ලිඛිතව දෙන්න. ඊට පස්සේ ඒ ඇති නරම පොඩි කරගන්න. දෙක මේක තේින්නවද කවදාවත්? ඇලමැති ගානක් හරහා ඉන්නවනේ ගහරාට සම්බන්ධයි. මම කියන්නේ ඇලමැති ගානක් සඳහා ඉන්න හතක් වෙන් කරගන්න. වෙන් කරගෙන මෙහෙම කටිය. ඒකට විහාරදී වෙලා. ඒකට අද අපි ඇත්තටම සම්බන්ධතාවය ඇති කරගත්ත ඒකකට හදගන්නේ. ඉතින් ඇලමැති ගානක් විහාරයක් කරා. අනිත් වැඩපොලේ සල්ප ඇරෙන්නේ නැහැ. එනම් මේ මොනවත් කිව්වේ නැහැ. ඒක ඇහෙන්නේ නැහැ. ඒක හොඳයි කන්නේ. ඔය ඇහෙන්නට කන්නේ ඇහුණා. අපි ඒක කරනවා. Thank you. හොඳ ඇයට පාට ඉදිර කරන්න කලින් කරේ අර දවසම වැඩ විනාඩි 20ක ප්‍රමාණයක් තිබුණා ඒකට මම තනතර වගේ කියනවා. නමුත් මම අද සතුටු වෙනවා අද අපි වගකීමකින් විධානයේ කාර්යය කරලා සමාවෙන්න මම වගේ වෙනවා. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ආරම්භක ඉඳලා ගන්නේ අපි ආත්මික දුරසෙන් හම්බ වෙනවා. ඉදාට මම මගේ වැරද්ද අනුකර ගන්න උත්සාහ කරනවා. වෙලාවට වැඩ කරන්නේ ඒ වගේම අපේ දොරසෙන් වෙනකොට අපි කාලකතන දීගෙන යන සංවිධායක ප්‍රතියක ඒක මේ වෙලෙ කුඩි ඉලක්ක ඇති. ඒ ඉලක්ක මේ විමිතියෙන් කරන මේ අද දවසේ ඕන වැඩේ කරලා මේ පැත්තෙන් ගොඩක් ඉස්සර ගත්තේ මේ අහනන් සම්බන්ධිච්චයට අන්න මඩු බලනවා වෙන්නේ නැති. දැන් පහයි ඉස්සේ විලාව ඉතින් අනතර වෙනුමකට සංපාදනය කරනකොට වැඩ ගන්න ඕන. මේකට